තියාගත්තේ. ඉතින් ඒක අපි ලතර දවස්තාව හැටියට අවසින් දවස එක එක අවස්ථාවල් භාවනාවට හරියක භාවනාවට සක්මන් භාවනාවට ඉදින්දා කටයුතු වලට සම්බන්ධ කරමින් අපි ඒ තණ්හාව එහෙම නැත්නම් මේ සංසාරයේ දුක් ඇතිවීමට ප්‍රධාන හේතුව වෙන තණ්හාව දක්වා විග්‍රහයක් කරගෙන මේ දක්වා පැමිණලා තියෙනවා. ඉතින් අපි අද දවසේ දේශනාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තණ්හාව නිසා උපාදාන වශයෙන් ඒ දැඩි අල්වා ගැනීම ඊට පස්සේ යනවා භව, ජාති, ජරා මරණ, ශෝක පරිදේව කියන කොටස් එක්ක සම්බන්ධ කරලා මේ ද්වාදශාකාරය ඒ චක්‍රය පිළිබඳව නිගමනාත්මකව විග්‍රහයක් ඉදිරිපත් කරගන්න. ඉතින් ඒ වැදගත් සංදිස්ථානයක් විදිහට මේ තණ්හාව ඉදිරිපත් කරන්නේ සරුවත්යන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය විග්‍රහය අනුව තණ්හාව එකම හේතුව වශයෙන් මේ දුක ඇතිවීමේ එකම හේතු වශයෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති භය තණ්හාය විපමුක්තස්ස කුතෝ සෝකෝ කුතෝ භය නැති සෝකෝ නැති භය. ඒක නිසා මේ තෘෂ්ණාව දුකට හේතු වෙනවා කියන එක සාමාන්‍ය ලෝකෙ පිළිගන්න හැටියට බලනකොට සම්පූර්ණ උඩු යට කුරු වීමක්. මොකද ඒ තෘෂ්ණා කරන්නේ අපි සැපයලවන දෙයට. ඉතින් ඒ සැපයලවන දෙයට තෘෂ්ණා කරලා ඒ තෘෂ්ණාව සාර්ථක වීමෙන් හෝ අසාර්ථක වීමෙන් අවසානයේ දුකකටයි එළවෙන්නේ කියලා පිළිගන්න එක තර්ක මනසකට උගාවක් කරන්න අමාරුයි. ඒ ටික තමයි මේ අවිද්‍යාව මුල් කරගෙන තමයි මේ තෘෂ්ණාව ඇති වෙන්නේ. තෘෂ්ණාව නිසායි මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති වෙන්නේ. ඒක නිසා ආචාර්යයන් වහන්සේලා පසුපාලන ආචාර්යයන් වහන්සේලා පෙන්නලා තියෙනවා තෘෂ්ණාව තමයි ආසන්න හේතුව අවිද්‍යාව තමයි ඈත තියෙන හේතුව කියලා. අවිද්‍යාව tire පිටිපස්සේ ඉඳගෙන වැඩ කරනවා තෘෂ්ණාව tire ඉස්සරහින් ඉඳගෙන වැඩ කරනවා බැලු බැලමට නාඩගමේ ඒනි තෘෂ්ණාව නමුත් ඒක කොහොම ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව නිසා ඒ නිසා යම් වෙලාවක මේ දුක පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා කියන වචනයක් සඳහන් වෙනවා. ඒ සැප පිළිබඳ පිළිබඳ තෘෂ්ණාවක් අපි ලෝකයේ ඉදිරිපත් කරන්නේ නමුත් කරන කරන්නේ සැප පිළිබඳ මෙහෙවීමෙන් අවසාන ලැබෙන්නේ දුක. ඒතියෙදි ඒ ප්‍රයත්නය දිගින් දිගට කරන්නකට කරනකොට දාර්ශනික වශයෙන් පේන්නේ මේ සැප පිළිබඳ තෘෂ්ණාව නෙවෙයි දුක පිළිබඳ තෘෂ්ණාවක් තියෙනවා. ඒ ඒක අවිද්‍යාව වශයෙන් පෙනී ඉන්නවා. ඒ වගේම ඒ වගේ තියෙන අවිද්‍යාවේ තියෙන වංචනික භාවය නිසා අපි ඒක සලගොය අපරගොය කරගෙන කර්ම හේතු දක්වනවා දක්වමින් දක්වමින් මේ දුකේම මේ පැත්ත මේ පැත්ත පැමිණින් ගත කරනවා. ඉතින් මේ විදිහට යම් හේතුවක් යම් අවිද්‍යාව ආදී හේතු කාරණා රාශියක් නිසා මේ දේවල් වලට තෘෂ්ණාව ඇති වෙනවා කියන එකෙන් අපිට මේ පසුබිමේ තේරුම් ගන්න තියෙන්නේ රාශියක් ඉදිරිපත් කරනකොට විකල්ප රාශියක් ඉදිරිපත් කරනකොට ඒ විකල්ප රාශිය විශේෂම සමසිත ඇති කරන වෙනුවට එක කොටසක් වෙන්කොට හඳුනාගෙන එක කොටසක් රුචියට වක් කරගෙන පෞෂත්වයට ආශ කරගෙන අබ්බැහියට වැටීමෙන් තමයි අපි මේ සුෂ්ණාවට ඉඩ පාර දෙන්නේ අවස්ථාව සලසලා දෙන්නේ. ඒ නිසා අපිට යම් දවසක වෙත පැමිණෙන ප්‍රස්තාවල් විශේෂයි එකක් විශේෂ කරලා තේරුම් ගන්නේ නැතුව එකක් විශේෂ කරලා අල්ලගන්නේ නැතුව සියල්ලටම සමහිතින් ඒ පැමිණෙන සංසාරගතව ස්වභාව ධර්ම අනුව පැමිණෙනේ සියල්ල මිසේ සමසිත පවත්වන්න පුළුවන් නම් ඒක මනුස්සත්වයේ ඉහළම පරිණාමයේ අංශය තමයි තේරුම් බේරුමකින් තොරව පවත්වන එක. ඉතින් ඒක ස්වච්ඡන්දතාවයේ තියෙන තමන්ට යමක් කළ හැකි මම මේ දේ තෝරන්න ඕනේ ඒ තේරිම තමයි මගේ එකම විනෝදාංශය ඒක තමයි මගේ තියෙන පෞෂත්වයේ පෙන්වා දීම ඒක තමයි මට තියෙන අනුන් අතර කැපී පෙනෙන ලක්ෂණය ඒකෙන් තමයි මම මේ හිත විනෝද කරගන්නේ කියන මේ ගතිය නිසා අපිට අවස්ථාවක් දීපු ගමන් අවස්ථා රාශියක් දීපු ගමන් අනිවාර්යයෙන්ම ඒ පුද්ගල දැන හෝන දැන එක කොටසක් තෝරන. ඒ තෝරපු කොටස අනිකුත් තෝරාගත්තේ නැති කොටස් වගේම විපරිණාමයටපත් වෙන දුක් දෙනවා. අනෙක් කොටස් විපරිණාමයටපත් වුණාට අනෙක් කොටස් වලින් වෙහෙසටපත් වුණාට ඒක අපිට රිදවන්නේ නෑ. රිද වෙන්නේ Taman වෙන්කොට හඳුනාගත්ත කොටසේ විපරිණාමයයි. මම කියාගත්ත කොටසේ විපරිණාමයයි. ඒක දුක පිණිස පිට නිසා ඒ Taman තෝරා ගත්ත ඒ කොටහෙන් එන දුක තමයි මේ සංසාර දුකක් වශයෙන් අපි අඳුනගෙන තියෙන්නේ. ඒ නිසා සියල්ලද ඉදිරිපත් වෙනකොට විකල්ප රාශියම ඉදිරිපත් වෙනකොට තේරීමට හදිසි වෙන්නේ නැතුව බැලුවොත් සියල්ලම විපරිණාමයටපත් වෙනවා සියල්ලම දුකට යනවා නමුත් ඒක අපිට අදාළ වෙන්නේ නැහැ ඒක අපිට මේ කෙනෙහින්නේ නැහැ රිද වෙන්නේ නැහැ නමුත් ඉවසන් නැති ගතියෙන් එන්නකොටම එකකට පැනලා අල්ලගෙන අනිත්‍යවට අපි අන්ධකාර වෙලා අන්ධ වෙලා ඒ අල්ලාගත්ත කොටස වින වෙහෙසටපත් වෙනකොට විපරිණාම දුකටපත් වෙනකොට ඒ අනුව තැවෙන එක අවිද්‍යාව වශයෙන් තමයි පේන්නේ. ඉතින් ඒ අල්ලාගත්ත දේ අල්ලාගත්ත මට්ටමින් නතර වෙනවා නම් එන දුකටත් වැඩිය අල්ල බදා ගැනීමෙන් දුක අල්ල බදා ගැනීමක් සිදු වෙනවා. ඒ අල්ල බදා ගැනීම තමයි තණ්හා සහ උපාදාන අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන්නේ. ඒ නිසා අල්ල ගන්න අවස්ථාවේදීම ඒක නැතුව බැරි අවස්ථාවක් ඒ සිද්ධ වෙනවා. වෙනකොටම අල්ල බදා ගන්න නැතුව මම දැන් අහුණා මම දැන් ඇල්ලුවා කියලා තණ්හා මට්ටමින් හෝ නතර කරන්න පුළුවන් නම් උපාදාන වෙන්න දෙන්නේ නැතුව එතකොට අර එන දැඩි දුක දැඩි මේ විලාප දෙමින් කරන දුක අඩු කර ගන්න පුළුවන්. නමුත් යමක් අල්ලගත්ත ගමන් ඒක අල්ල බදා ගන්න පෙළඹෙන්නේ මොකද්ද? අර මේ දේ අල්ල ගැනීම සඳහා ප්‍රතික්ෂේප කරන ලද දේවල් වලට හිත නොයෑම පිණිස හිත යෑම වලක්වීම නිසා අල්ලගත දේ දැඩි කරලා ගැනීම තමයි මේ ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා සියල්ල વિશે සමසිත පවත්වන්න පුළුවන් නම් යමක් ඇල්ලුවත් මෙච්චර මේ ගැල්ලීම නිසා මෙච්චර කොටසක් අතහැරෙනවා. ඒ අතහැරන දේවල්ටත් විපරිණාමය තියෙනවා. ඒවටත් ඕනනම් දුක් වෙන්න පුළුවන් කියලා දැකගැනීමේ අවස්ථාවක් එනවා. නමුත් අනිත් දේවල් වලට අතහැරපු දේවල් වලට අන්ධ වෙලා අල්ලාගත්ත දේම බැස ගන්නවා අබිනිවේෂණය කරනවා රිංග ගන්නවා මම කියා ගන්නවා කියන ගතිය බුදුරජාන් වහන්සේ දෙකට කඩලා පෙන්නනවා තණ්හාව නිසා උපාදාන වෙනවා. ඒ උපාදාන වීම නිසා ඒ භවයට, ඒ જાතියට, ඒ ස්වභාවයට අපිපත් වෙනවා. යමක් අල්ලගන්න නිතර නිතර අපි අල්ලන දේවල් වෙනස් කරනවා නම් අපේ ස්වභාවය කාටවත් කාටවත් මැනගන්න බැරි වෙනවා. නමුත් අර ජීවිතය අවුරුදු 20ක් 30ක් 40ක් යනකොට අපිට විකල්ප රාශියක් දෙනකොට අල්ලගන්න දේ අපිව අහුවෙනවා. එහෙම නැත්නම් ඒ පිට කෙනෙකුට හරියටම කියන්න පුළුවන් මේ විකල්ප දුන්නොත් මෙයා අල්ලන්නේ මේකෙන් අන්න ඒ අනුව තමයි අපේ භවයේ තීන්දුව වෙන්නේ. ඒ නිසා අල්ලන එකට ප්‍රශ්නයක් නැත්තේ නෑ. අල්ල ගන්න දේ අල්ල බදා ගන්නෙත් නැතුව අල්ල බදා ගැනීමත් ඇබ්බැහියට එහෙම නැත්නම් කියනවා වෙන කෙනෙකුට කල්ැතුව කියන්න පුළුවන් මට්ටමට යනකොට තමයි ඒ උපාදානය හරහා භවයේ සිද්ධ වෙන්නේ. ඒ භවයේ වුණොත් අපි යම් කිසි ස්ත්‍රී භාවය පුරුෂ භාවය එහෙම නැත්නම් එක එක රැකියාවල් අනුව අපි නම් එකතු කරනවා ඒ ඔක්කොම වෙන්නේ ඒ රැකියාවම දිගටම කෙනෙක් කරගෙන යනකොට අපි මාළු කාර්යය වරන් කාර්යය ආදි වශයෙන් ඒ රස්සාව කරන මනුස්සයගේ නම අනුව එයාට අපි නමක් පටවන් දෙනවා ඒ වගේම අපේ හිතෙත් හිතත් රුචිකත්වයත් අබ්බැහියට ලක් වෙනවා ඒ භාවයට ඒ ස්වභාවයට අපි යනවා ඊට පස්සේ ඒ ගැම්ම දිගේ නැවත නැවතත් උත්පත්ති ඇති කරලා දෙනවා නැත්නම් ಜಾති ඇති කරලා දෙනවා ඒ නිසා උපාදාන වෙලා තණ්හා වෙලා උපාදාන මට්ටමට යෑමේදී දැඩි ග්‍රහණය අල්ලබදා ගැනීම අවස්ථාව තෘෂ්ණා මට්ටමින් තෘෂ්ණාසිත උපාදාන මට්ටමෙන් අතර දෙකේදී දුර්වල අවස්ථා දෙකක් ඒ නිසා සර්වචන් වහන්සේ සඳහන් කරනවා සබ්බ සබ්බ්‍ය සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය කියලා යමක් අපි අල්ලගත්තත් නැත්නම් විකල්ප රාශියක් තියෙන එකක් තෝරගත්තත් ඒකට රිංග ගන්න නැත්නම් ඒක අල්ල බදා ගන්න නැත්නම් අපිට ඒක තේරුම් පමණින් යම් ප්‍රමාණයක් ආධිනව විඳින්න වෙනවා. නමුත් දැඩි ආධිනව විඳින්න වෙන්නේ ඒ නිසා උන්වහන්සේගේ සර්වඥතා ඥාණය කියනවා මේ ලෝකේ කිසිම ධර්මතාවයක් පේන්නේ නැහැ කියලා අල්ලා බදා ගන්න තරම් වටිනවා. නිවන් ගෙවදින්න තරම් වටින අභිනිවේෂණය කරන තරම් වටින දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ කියලා. ඉතින් දවසක් ඒ සක්කපඤ්ඤා සූත්‍රය වෙන්න ඇති මම හිතන්නේ ඒ සක්‍ර දෙවේන්ද්‍රයා බුදුජාන විශ්වසේ ළඟට පැත්වෙච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ මේ බණපදයේ කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය කියලා. මට පේන්නේ මේ ලෝකේ මොනම දෙයක්වත් එහෙම අල්ලබදා ගන්න, ඒකට පිවිසෙන්න, ඒකට රිංග ගන්න, ඒක läග ගන්න තරම් දෙයක් මේ ලෝකේ නැහැ. එන දේවල් යන දේවල් එකක්වත් නැහැ විශේෂ කරලා අල්ලන්න කියලා. ඉතින් චක්‍රදේවේන්ද්‍ර මේක මේ බාර ගන්න. බුදුහාමුදුරු කියපු නිසා බාරගෙන චක්‍ර ආයේ චක්‍ර විමානයට ගිහියාට පස්සේ මේ කතාව යන තාලෙට ඒ විශ්වකර්මයාට මවලා දෙනවා ලස්සන වෛරයි වෛජයන්ති කියලා ප්‍රාසාදයක් සත්මහල් ප්‍රාසාදයක්. ඒ ප්‍රාසාදයේ මවලා සක්‍ර දෙවියන්ගේ ඒ ගෙට ගෙවදින වෛජයන්ති ප්‍රාසාදයට ගෙවදින උත්සවයේදී ඒ ප්‍රාසාදයේ අසල පහළ වෙච්ච දිව්‍ය අප්සරාල් 500ක් විතර ඇවිල්ලා දිව්‍ය තූර්යනාද සහිතව උත්සවේ ප්‍රධාන අමුත්ත වශයෙන් ඒකට යන්න කිට් වෙන වෙලාවේදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අභිඥා ශක්තියෙන් තාවතින්ස දිවි ලෝකයට යනවා. යනකොටම සත්‍ය වෙන දැකලා බාර ගන්නවා පිළිගන්නවා මුගලන් ස්වාමීන් වහන්සේ කියලා කියනවා නිදුකානන් වහන්සේ කලාතුරකින් අපිට මේ වගේ සත්පුරුෂයන් දකින්න හම් වෙන්නේ වඩින්නේ කියලා. ඒකල කියනවා මම මේ අඬ පොඩ්ඩකට හිටියේ මේ වයිජන්ති ප්‍රාසාදය විවෘත කිරීමේ උත්සවයක් තියෙනවා. අපි අඬ හිටියේ කියලා. ඊට පස්සේ මොගලන් ස්වාමීන් වහන්සේට යනකොට ඒ වෛජාන්ති ප්‍රසාදයේ සරසලා ඒකේ දිව්‍ය අක්ෂරාව පිළිලා දැන් උච්චවසියක් තියෙනවා. ඉතින් සක්‍රදේවෙන්දා මේක වටේ මොගලන් හාමුදුරුවෝ ගෙනීමෙන් ඇවිදිනකොට මොගලන් හාමුදුරුවෝ අභිඥාවක් කරන මේ ප්‍රාසාදය දිය කඩක් මතට මත් වෙන්නේ කියලා. එතකොට ඒක වටේට දියකඩක් ඇවිල්ලා ප්‍රාසාදේ පාවෙනකොට උන්වහන්සේ දකුණු කකුලේ මාපටංගිලෙන් ප්‍රාසාදයට අනගුවම මේක හෙල්ලුම් ගන්න පටන් ගන්නවා. හෙල්ලුම් ගන්න පටන් අර ගන්නකොට මේකින් දිව්‍යාංගනාවෝ ඔය මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ආදන්තරය වැදුනා වගේ ඔක්කොම ඔළුව එළියට දාගෙන කෑ ගහන්න පටන් ගන්නවා. සත්‍ය දේවේන්ද්‍ර වෙව්ලන්න පටන් අර ගන්නවා. එතෙන්දී මොගලන් ආඳුරු අහන සක්‍රදේවෙන්දන්ගේ බුදු ආඳුරු ඔබට මේ අන්තිම වතාවේ හම්බෙච්චලා මොකද්ද කිව්වේ කියලා. කිසිම දෙයකට බැස ගන්න, ගෙවදින්න, රිංග ගන්න දෙයක් නැහැ කියන එකයි බුදුරජාණන් කිව්වේ. එහෙනම් මේකට රිංගන්න හදන්නේ මොකටද කියලා. මේ මගේ මම බවාගත් වෛජාන්ත ප්‍රසාදේ කිව්ව නිසා ඒක හෙල්ලෙනකොට, ඒක දඟලනකොට චකිතේ පාල වෙනවා. නමුත් අර බුදුරජාණන් වහන්සේ ධර්ම කාරණාවක් වශයෙන් මේක කියනකොට පිළිගන්න කැමැති වුණාට ලස්සන නිර්මාණයක් ඇවිල්ලා ඒ ඒ චිත්‍රයේ ඒ චිත් නාටකමේ තම ප්‍රධාන නළුව බවට පත් වුණාට පස්සේ ඒ ගෙට ගෙවැදීම ලොකු ආස්වාදජනක දෙයක් වෙනවා. ලොකු මාන්‍ය වඩන දෙයක් වෙනවා. ලොකු සංකාජිත වඩන දෙයක් වෙනවා. අපිත් මේ මන අහල ගෙදර ගියාම අපි ගෙවදිනවා. අපි හිතන්නේ හැම විනෝදාංශයකට අපි නැවත ගෙවදිනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියාගන්න ඕනේ යමකට මම කිව්වනම් යමකට මගේ කිව්වනම් යමකට මගේ ආත්මික වනම් අන්න ඒක හෙල්ලෙනකොට විතරමයි අපිට සැපියමක් තියෙන්නේ. ඒ නිසා ලෝකයේ තියෙන දේවල් ලෝකයේ තියෙන විදිහට තියලා කොටහක් මගේ කොටහක් මගේ නොවේ කිව්වොත් මගේ කියාගත්ත කොටහරා විතරමයි දුක ඉන්නේ. ඒකයි ਸਰවචන්සේ සඳහන් කරලා තියෙන්නේ. ප්‍රමතෝ ජාතිසෝකෝ තණ්හා ජාතිසෝ. යම් අපිට දුකක් එන්නේ ඒ කාන්තේම මම මාගේ ගියාගත්ත කිට්ටුවන්ට නෑදෑයගේ සහ අත්‍යන්ත අපේ වටිනා වස්තුවෙන් තමයි දුකේ. ඉතින් ඒක කියනකොට එවැනි පස පදනමක ඉන්න මානසිකත්වයේ ඉන්න කෙනෙකුට විශාල ઈચ્છා බංකටයක් ඇති වෙනවා. අපිට ඇත්තටම ජීවිතේ විශාල සැපක් ඉන්නේ අපේ කිට්ටුවන්ත නෑදෑයින්ගෙන් හිත මිත්‍රාදින්ගෙන් අපිට ආත්ම විශ්වාසය ඇති වෙන්නේ අපි හම්බ කරපු වස්තු වලින් නමුත් ඒ එක්ක ඒ වස්තු අපෙන් වෙන් වෙන දවස එතකොට පීවිපයෝග දුක්ඛය එහෙම නැත්නම් මම ඒ වස්තු වලින් වෙන් වෙන දවස කියනකොට අනිවාර්යයෙන්ම මේ වස්තු වැඩි වෙන මට්ටමට දුක ඒක නිසා මේ වස්තු තිබුණට ඒවට ගෙවදින එක ඒවට රිංග ගන්න එක ඒවා මමයි කියාගන්න එක මගේ කියාගන්න එකෙන් තමයි ලෞකික වශයෙන් මෙලෝ ජීවත් වෙන වශයෙන් තණ්හාමාන දිට්ඨි වැඩෙන්නේ ඒ තණ්හාමාන දිට්ඨි මට්ටමට තමයි දුක වැඩෙන්නේ ඒක නිසා අපි මේ තණ්හාමාන දිට්ඨි ගෙවම් කරපන් ධර්මයක් වශයෙන් එහෙම නැත්නම් ආගමික කෘත්‍යයක් වශයෙන් එහෙම නැත්නම් දාර්ශනික පසුබිමක් වශයෙන් ගෙවම් කරන්න පුළුවන් නම් අන්නේ ගෙවම් කරන දෙයට අපි කියනවා ආර්ය මධ්‍යම ප්‍රතිපදාව කියලා නැත්නම් දුක ගෙවම් කිරීමේ ප්‍රතිපදාව කියලා ඒක ඔය ගිරිමානන්ද සූත්‍රයේදී සර්වචනාංශේ අනාභිරත සංඥා විදියට වදලා තියෙනවා ලෝකේ මම කියා ගන්නා දේවල් වලට මගේ කියා ගන්නා දේවල් වලට වස්තු සහ සචේතනික අචේතනික දේවල් වලට අභිරමණය අභිරතිය තමයි අපි කොහොසත්කම කියලා හඳුරන්නේ. අපි මේ ජීවිතේ හම්බ කරපු දේ අපි මේ ජීවිතයේ දක්ෂකම විදියට පෙන්වන්නේ ඒ කිට්ටුවන්ට ඥාතීන් සහ වස්තු ඉතින් එව්වට අභිරමණය කරමින් ජීවත් වෙන කෙනාට මරණය ගැන හිතන්නත් අමාරුයි. ඒ නිසා කවදාකවත් ඒ මැරෙනවා කියන එක මතක් කරන්නේත් නැහැ. ඒ තමන්ගේ වටිනා වස්තු වටිනා නෑදෑයින් ප්‍රස්තුත කරගෙන ඉන්නකන් ඊර්ෂ්‍යා කරමින්, ක්‍රෝධ කරමින්, මාන කරමින්, ලෝභ කරමින් ජීවත් වෙනවා. නමුත් නොසිතූ වෙලාවක ජරා ව්‍යාධි මරණ දුකටපත් වෙනකොට අර තිබුණු වස්තු ප්‍රමාණයට දුක වැඩි වෙන නිසා ඒ වස්තු තිබුණට ඒව අල්ල බදා ගන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒවට අභිනිවේෂය කරන්නේ නැතුව ඒවට රිංග ගන්නේ නැතුව ඒව මගේ කියා ගන්න නැතුව ඉන්න එක තමයි මේ සාසනික වශයෙන් අපි ත්‍යාගයේ වශයෙන් එහෙම නැත්නම් අතහැරීම වශයෙන් සඳහන් කරලා තියෙන නිසා ඒ දස සංඥා සූත්‍රයේදී ගිරිමානන්ද සූත්‍රයේදී සබ්බ ලෝකයේ අනාභිරත සංඥා වඩන්නේ කියලා කියනවා ගිරිමානන්ද ස්වාමීන් ලෙඩ නැති අපිට මානසික රෝග දැන් හුඟක් පෙන්ලා දෙලා තියෙන සෑම කායික රෝගයක්ම මානසිකයි සයිකෝසොමැටික් කියලා. සෑම මානසික රෝගයකටම හේතුලා තියෙන අස්ථාන රෝගය. අස්ථාන රෝග කියන තනි හේතුව විතරයි ආයුර්වේදයේ පෙන්වන්නේ මනුස්සයාගේ හිතකයි ලෙඩ කරන දේ. ඉතින් මේ අස්ථාන කෝපේ එන්නේ ඒකාන්තයෙන්ම ප්‍රිය වස්තු සහ ප්‍රිය නෑදෑයයි. ප්‍රිය වස්තු සහ ප්‍රිය නෑදෑයන් නැති කෙනාට අස්ථාන කෝපයක් එන්න දෙයක් නැහැ. එතකොට යාට දුකක් එනවා බඩගින්න, විපවාසය, දේවල් නැතිකම. නමුත් මානසික අසහනයක් නැහැ. ඉතින් ඒක නිසා ඒ ගිරිමානන්ද ස්වාමීන් අසනීප වෙච්ච වෙලාවට බුදුරජාණන් වහන්සේ කියනවා ගිහිල්ලා මේ දස සංඥා මතක් කරලා දෙන්නේ කියලා. සබ්බ ලෝකේ අනබිදත සංඥා යේ ලෝකේ උපයෝපාදාන අදිඨාන අබිනිවේෂානුසය තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාබේදත සංඥා. ඒක නිසා උපේති කියලා කියන්නේ ලං වෙනවා. උපාදාන කියලා කියන්නේ අල්ල බදා ගන්නවා. උපේති උපාපේ උපාදාන අබිනිවේෂ කියලා කියන්නේ ගෙවදිනවා. උපේ උපාදාන අදිඨාන කරනවා කියලා කියන්නේ මේක මගේ වෙන්න ඕන කියලා දැඩිසේ ඒක තමගේ පෞරුෂත්වයට එක අල්ලබදා ගන්නවා බැඳ ගන්නවා මානසික වශයෙන් අදිඨාන අභිනිවේෂානුසය ඒකට ඉවරලා එහි läග ගන්න අනුසය සයදම කරනවා කියලා කියන්නේ බුදිනවා කියන අදහසයි අනුසය කියලා කියන්නේ අපේ හිතේ ඊටාම අඩියේ läග්ගෙන ඉන්න කෙලෙස් වලට ඒ වගේම තමයි අපි ඊටාම ප්‍රිය මනාප සහ ප්‍රිය වස්තු වල läග ගන්නවා. මිහිලිවල ඒක අපේ කැදල්ල බවට පත් කර ගන්නවා. එහි වාසය කරනවා. එතකොට උපේ උපාදාන අදිඨාන අභිනිවේෂානුසය තේ පජහන්තෝ මෙන්න මේ ටික හොඳට ජීවිතේ පත්‍රය යවන වයසේදීම කල්කිෂ්ඨයේදීම ජීවිතේ මූල යාමේදීම ප්‍රථම යාමේදීම දැනගෙන මෙන්න මෙව්වයි මම අල්ලන්නේ මෙන්න මෙව්වයි මම බදාගන්නේ මෙන්න මෙව්වයි මම අදිෂ්ඨාන කරන්නේ මෙන්න මෙව්වටයි මම රින්ගන්නේ මෙන්න මේ වගේ මම හොවින්නේ කියලා මේ ටික දැනගෙන මෙතන තමයි මම සංසාරට කොක්ක වදින තැන. එහෙම නැත්නම් දුක උපදින මුල මෙන්න මේ කියන දේවල් මේ විදිහට අනිකුත් දේවල් වලින් වෙන් කරලා මාත් එක්ක මෙච්චර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙන්නේ ඒ වාකරේ ඇති තණ්හාවත් ඒ වගේම රාග ආදී අනුශේධ ධර්ම නිසායි ඒ නිසා ඒවා ටික අපිට ජීවත් වෙද්දී දැක බලා ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම රෝග නිర్ణය නැත්නම් මම කියන්නේ කවුද කියලා දැනගැනීමේ තියෙන පළවෙනිම ජයග්‍රහණය ඒක තමයි මම සාමාන්‍ය දේවල් දෙනකොට වැඩිම අල්ලන්නේ මොකද්ද වැඩිම අල්ලා බදාගන්නේ මොකද්ද මේක මට මේවා කියලා අදිෂ්ඨාන කරන්නේ මොකද්ද මම බැසගන්නේ මොකේද මම läගගන්නේ මොකේද කියන මේ ටික අල්ලගන්න මේ මගේ රුචියටම කරන්නත් බෑ මොකද මගේ හිත මේ දේ එහෙලි කරනවට කැමති ඒක නිසා සිද්ධ වෙනවා තර්ක මනස එහෙම නැත්නම් ඉන්ද්‍රිය හා සම්බන්ධ වෙච්ච කාමරාගයට පරිච්ඡ රූප රාගයට බැඳිච්ච මනස පොඩ්ඩකට හිරිවටල පැත්තකට තියලා ඒ කාපට් එක යට තියෙන දෝවිලි දකිනා වගේ මේ උපය උපාදාන අදිඨාන අභිනිවේෂ ආශය අනුසය දැක ගන්න පුළුවන් නම් ඒකෙන් මේ ඒක තුල දැන් මම මම වෙත එළඹෙන මම ගිහිලා අල්ල බදා ගන්න මම අදිෂ්ඨාන කරන මම පිවිසෙන මගේ කැදල්ල මගේ läග ගැනීම හැම වෙලාවම මේ සදාචාර නැහැ. ගාකලාට ඒක අපේ තියෙන මුර්ග ආශාවිෂ්ඨ කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා මිසක් සදාචාරාත්මක විය යුතුම නැහැ. හුඟක් වෙලාවට සදාචාර නැහැ. ඒක නිසා ඒක ප්‍රසිද්ධිය දැක්කොත් එහෙම තම තමන්ගේ ඇතුලේ තියෙන මේ උපේති උපාදානේති අදිච්ඡේති අබිනිවේෂේති අනුශේති ආදි වශයෙන් තියෙන මේ අපේ ආශ්‍රය ස්ථාන ටික ඒක තරම් වෙන්නේ නැති තරම් කෙනෙකුට තරම් වෙන්නේ නැති තරම් බොහොම පහත් තුච්ච නීස ආසාවල් වගේක් තියෙනවා. ඒක තියෙන්නේ උදු සංසාර පැවැත්වීම සඳහා. ඒක තියෙන්නේ උදු බෝ කිරීම සඳහා. ඉතින් ඒ තියෙන ඉන්ස්ටින්ක්ට් එක ඒ කියන්නේ ඒ කියන්නේ ඒ බෝකීම සඳහා අපේ යන්ත්‍රය හදලා තියෙන්නේ. ඒ යන්ත්‍රේ සදාචාරාත්මක වෙන්න හදලා ආචාර ධර්ම වලට යටකරන්න හදනකොට ශීලයකට යටකරන්න හදනකොට මේ පහත් ආසාවල් ටික මුගක් වෙලාටම පහත් ආසාවල් මුළු ගැන්නේ. ඒ මුළු ගැන්නේලා ඒව එලි කරන්නේ නැතුව ගත කරන ජීවිතේ අපි කියනවා බොහොම සමාජශීලී පවතින සදාචාරාත්මක ජීවිතයක් කියලා. නමුත් වෙන්නේ සදාචාරාත්මක ජීවිතේ ඉඳ ඉඳ අපේ මේ ආශාවල් ටික මුළු ගැන්වෙනවා මේ ආශාවලට මේ උපාදාන වලට අත්‍යවශ්‍යම වාතාවරණය තමයි හැංගිලා ඉන්නේ. හෙලි කරපු ගමන් එව්ව බල බෙදෙනවා. හංගන්න හංගන්න හංගන්න විස වැඩේ. ඒ නිසා සර්වචනාසේ දේශනා කරන බණ්ඩරක සූත්‍රයේදී තථාගතප්ප වේදිතේ වික්කවේ ධම්ම විනයේ විවටෝ විරෝචති න පටිච්චං මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම විනය දෙක හෙලි කරන්න කරන්න බබලන වහන්න වහන්න පුළුවන් එනිසා මේ තණ්හා උපාදාන කියන දෙක හංගන්න හංගන්න ඒකට අවශ්‍ය කරන ඒ ඒ තෙතමනේ අන්ධකාරයේ පුස්ව වෙන්න ඉතාම හොඳයි. නිසා අපි කුණු මුල්ල ගිත මුල්ලට කරන්න කරන්න කරන්න ඒ කුණු එකතු වෙලා එතන පුෂ්පෙන්දිලා ඒක වාතේ දූෂණය කරලා වාත දූෂණය කරන මූලස්ථානය පාඩපත් වෙනවා. නමුත් මේ කුණු ටික ගිහිලා අවුවට දැම්මොත් ඒකේ ඉන්න ඔක්කොම ඒ රෝගකාරක විෂ බීජ නැසිලා මෘතෝපජීවී ජීවියන් පමණක් ඉතුරු වෙලා ඒක හොඳ කොම්පෝස්ට් එකක් බවට පත් වෙනවා. මුළු රෝගෙම තියෙන ප්‍රධානම විෂ බීජ නාශකය තමයි අවුව. ඕනම විෂ බීජයක් අවුවට විරුද්ධ කෙරුවොත් හිටින්නේ. අවුවෙන් හැංගෙන් හැංගෙට තමයි විෂ බීජ වැඩේ. මේකේ අනිත් පැත්ත තමයි කොම්පෝස්ට් කරන්නේ. කොම්පෝස්ට් වල කරන්නේ ඕනම කුණක්. ඕනම කුණක් අවුවට දාපු ගම ඒකේ තියෙන පැතගෙනෙක් එහෙම නැත්නම් රෝගකාරක ඒ විෂ බීජ වලට ඉන්න බැරි වෙනවා. ඒ රෝගකාරක විෂ බීජ ඉන්නේ හරියටම සීමිත උෂ්ණත්වයක, සීමිත අන්ධකාරයක, සීමිත pH value මේ අගේ. ආලෝකයට දාපු ගමන් ඒකට ඒක ඒ ඒ ඒ සීමාවල් කැඩිලා මෘතෝපජීවී බැක්ටීරියාවන්ට හොඳ තාචාරණයකුත් රෝගකාරක බැක්ටීරියන් විනාශ කරන වාතාවරණයකුත් අවුලයි. මේ වගේ තමයි සත්‍ය ආලෝකයට එහෙම නැත්නම් අවබෝධයට හෙලි කෙරුවොත් කෙලෙස් හෝ වේවා කුසල් හෝ වේවා අර කෙලෙස් තුල තියෙන කෙලෙසන ගතිය. ආහාර ගතිය. වංචනික ගතිය. ෂට ගතිය. මායාවී ගතිය වෙන්නේ. ඒක නිසා ආගමෙන් කවදාකවත් උපදෙස් දෙන්නේ නැහැ තමන්ගේ යථා තත්ත්වය දැක ගන්න. ආගමෙන් කරන්නේ ඔය වහලා හංගලා ශාන්ත දාන්ත තීන්ත කූඩෝ වගේ ඉන්න කියලා උගන්වනවා. ඉගන්න ඉන්න ඉන්න වෙන්නේ මොකද්ද අර තමන්ගේ පහත් ගති ටික අස්සට ගිහිල්ලා හැංගිලා වරකන්නුළු බැඳගෙන දිගට දිගට දිගට ඒ කුණු උපදවල අපේ సంతානයේ ගඳ ගස. ඉතින් අපි යණ යන තර ගඳ ගන්න. ඒ මොකද අපි යන්නේ හැම වෙලාවෙම මේ උපේටි උපාදානයේදී අදිත්තේදී අභිනිවේෂයේදී ආජේති අනුසේති කියන මේ ධර්ම පොදිය අරගෙන තමයි යන්නේ. ඉතින් ඒක නිසා කොයි වැඩක් කරත් ඒකේ මගේ කියන ඌරුව මගේ කියන භවය જાතිය භවය මම මේ අහවල් જાති අහවල් ස්වභාවයේ මිනිස්සේ කියන එක හැම ක්‍රියාවකම හැම වචනකම හැම හිතවිල්ලකම තියෙනවා මොකද ඒ වෙන්නේ අර මුල් පදනම ඉතින් ඒක අරසා කිරීම තමයි අපි බොහෝ විට මේ සමාජයේදී මේ චරිතරක පැමින් කරන්නේ සදාචාරාත්මක කෙනෙකුගේ පේන්න උත්සාහ කරනවා මවාපෑමක් කරනවා. මවාපෑමක් කරාට පිටිපස්සේ තියෙන්නේ ඇතුළත තියෙන්නේ අර ආශය අංශය ගන්න. ඒ නිසා මේ තණ්හා මට්ටමේ ඉඳලා උපාදාන මට්ටමට යනකොට මේ අල්ලා ගැනීම සිදු වෙනකොට අල්ලා ගත්තත් කමක් නැහැ. කල්ලා බදා ගන්න නැති වෙන්න. දැක්කට කමක් නැහැ. දැකපු දේ දැකපු මට්ටමෙන් නතර කරන්න. යමක් කපුණට ඇහුණට කමක් නැහැ. ඇහිච්ච දේ ඇහිච්ච මට්ටමෙන් නතර කරන්න. අපි ගන්ධ රස පහස වින්දර කමක් නැහැ. ඒක ඒකමතින් නතර කරන්න. අපිට කල්පනාවල් ආවට කමක් නැහැ. කල්පනාව ඩේමතින් නතර වෙනකොට තණ්හාව නම් එන්නේ ඉඳී තියෙනවා. නමුත් මුල් බැස ගන්නෑ. උපාදාන වෙන්න දෙන්නේ නැහැ. නමුත් වෙන්නේ රූපයක් රූපයක් බවට පත් වෙන්නේ කල්පනාව තුළ ඒක නැවත නැවත හැබ්බැඳීමෙන් තමයි. අරකෙක් දවල්ට කාලා ඒක ඕජාව බවට පත් වෙන ඉස්සෙල්ලා වමාර කරනවා. ඒක හරකගේ හැටි. හැම රූපයක්ම අපි වමාර කරනවා කරනවා. ඊට පස්සේ තමයි ඇත්තම රූපය දක්ව බවට අපිට මතකේ තියාගන්න තරම් ඒක ඝන බහල වෙන්නේ ගලේ කෙටුව වගේ හිටින්නේ දැකපු රූපේ නෙවෙයි දැකපු රූපේ මත ওই වමාරකම මතයි. අහපු ශබ්ද මත නැවත නැවතත් ඒක ඒක ප්‍රිය ගතිය නිසා හෝ අප්‍රිය ගතිය නිසා හෝ ඒ දේ නැවත සීපත් කරනවා. ඒක හාමුදුර කෙනෙක් කියනවා මේ සර්වඥාන්සේ දේශනා කරන ලද බණ අපි නැවත නැවතත් අන්න අර සූත්‍ර මේක මේ තියෙනවා මේ සූත්‍ර මේක තියෙනවා නමුත් අපිට ඒක නැගිටිනකොට මතක නැහැ. ඒකල කියනවා අනේ කොච්චර ඇහුවත් අපිට මතක හිටිනේ. කවුරු හරි හොඳ ගුණවර දෙකක් කියලා බැන්නොත් හරියට කට උල් කරපු හැටි වචනේ උච්චාරණේ සේරම මතක තියෙනවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මතකේ ඉන්න හැටි අරකට එක බලනකොට වෙනවා. මේ ධර්මයේ හොඳයි තමයි. ඒනට ඒක ටිකක් වෙලා කර කක්කා යනකොට ඒකේ පාය. නම කවුරු හරි ආවලා මට මෙහෙම කිව්වයි කියලා ආරංචි වුණොත් ආවලා මට මෙහෙම කෙලින්ම මොනට බැන්නොත් ඒක සම්පූර්ණ බොහෝම සජීවීව මතකේ. ඒක නැවත නැවත වමාරක් කරනවා. වමාරක් කමින් කමින් කමින් අපි ඒක අජීර්ණ කරගන්නවා. හැම ගඳක්ම රසක්ම පහසක්ම අපේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ වමාරකම් නිසා. ඒක මේ හැම හිතවිල්ලක්ම අපකමනින් ගියා නම් ඒක කිසිම ලකුණක් ඉතුරු වෙන්නේ මේ පාදාන කිරීමේ වැඩපිළිවෙල නිසා තමයි අපි මේ જાතියට ඒක જાතිය කියන්නේ භවයට ඒ ස්වභාවයටපත් වෙන්නේ ඒකේ හැත්බැඳ ගන්න නිසා. ඒකේ පැහැෙන නිසා. පැහිලා පැහිලා පැහිලා ඒ ස්වභාවයේ භාවයටපත් වෙනවා. ඉතින් මේ භාවයටපත් වීම ආශේවන ප්‍රත්‍ය භාවිතේ බහුලීකත කරනවා කියන එක එකම දේ නැවත නැවත ඇසුරු කරනකොට ඒ ගඳ Taman මේකෙම අනිත් පැත්ත කරන්න පුළුවන් හොඳ ධර්මයක් අරගෙන හොඳ ධර්මයක් නැත්නම් අපි හිතමු සතිය හෝ සමාධිය හෝ වීර්ය වගේ ධර්මයක් නැවත නැවත ආශේවනය කෙරුවොත් නැවත නැවත භාවිත කරොත් නැවත නැවත බහුලීකත කරොත් අපි ඒ භාවයට යනවා ඉතින් ඒක නිසා හැඳි නොගා හදන හේකොද්ද ඕමඩක්වත් කැට ගහනවා. ඒ නිසා හරියට ඒ වෙලාවට හැඳි ගෑවෝ හොද්ද හොඳට හැඳි නොගා හැදෙනවා වගේ සර්වචනanse පෙන්වා දෙනවා හික්මීමකින් තොරව ප්‍රතිපදාවකින් තොරව නැවත නැවත යෙදවීමකින් තොරව මේ හිතට යන්න දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම කලින් තිබුණු ඒ ආසව අනුසය එහෙම නැත්නම් උපේ උපාදාන අදිඨාන අභිනිවේද ආදී අනුසය කියන ධර්ම අනුව අර එනේනදී බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය ඇංගිලා ත්‍රි පිටිපස්ස වෙන වැඩක්. අපි සතියෙන් හෙලි කිරීමක් කරනවා. හෙලි දරව්වක් කරනවා. හැකි තාක් දුරට හෙලි දරව් කරනවා. හෙලි දරව් කරලා Taman තුල යම් විදියේ පහත්ෝ උසස්තෝ ආසාවක් ආවනම් ඒ ආතාවේ ඉන්නකොටම දැනගෙන ඒකට එළඹ වාසය කරන්න යන්නේ. ඒකට රිංග ගන්න යන්නේ. ඒක මගේ කියා ගන්න යන්නේ. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි. මේක මම නෙවෙයි කියන පටන් අරගත්තොත් අර ඒකට නැවතම ආරකෑම ඒකට ඇබ්බැහිය අඩු කරන්න පුළුවන්. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන තර්ක මනසට නරක ධර්මයක් නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා අයින් කරන්න කැමති වුණත් හොඳ ධර්මිකුත් මේ විදියට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අයින් කරන්න යනවා කියනකොට ඕක දිරා ගන්නවා. ශ්‍රද්ධාවේ මතුවෙනකොට කොහොමද මම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ. වීරිය මතුවෙනකොට කොහොමද අපි මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. සතිය මතුවෙනකොට කොහොමද අපි මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. සමාධිය මතුවෙනකොට ප්‍රඥා මතුවෙනවා මේ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගත්තත් මෙවුවමතු වෙනකොටත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා උපාදාන නොවීමට කටයුතු කරනවා කියන එක ඔය බලව විපස්සනාවේදී එහෙම නැත්නම් භංග ඥාන බය ඥාන බයපට්ඨාන ඥාන ආදීනව ඥාන මුංචිතු කම්මිතා ඥාන විශේෂයෙන් මේ මුංචිතු කම්මිතා ඥානයේදී වැද්දගත්ම සම්දිස්ථානය තමයි හොඳ වුණත් නරක වුණත් දෙකටම බැසගත්තොත් සංසාරය. එනිසා හොඳ වුණත් අතාරින්න වෙනවා නරකුණත් අතාරින්න වෙනවා මෙවුවා මේ අවස්ථානුකූලව හේතුඵල ධර්ම මත පහළ වෙන සද්ධාදී ධර්ම මිස එමෙතන ලෝභ දෝෂ ආදී ධර්ම මිස මේවට ආත්මයක් කියලා දෙයක් නැහැ ආත්මයක් වෙන්නේ මේවට අපි බැහැගත්තොත් තමයි. අමාර කන්න ගියොත් තමයි. ඒ නිසා හොඳ වුණත් නරක වුණත් දෙකම විශේෂයි. ඒ සමසිතින් බැලුවොත් තණ්හාවක් ඇති වුණත් උපාදාන නොවේ. තනකොළ කෑවත් වමාරා නොකා ජීවත් වෙන්න පුළුවන් ගැටයක් එනවා. ඉතින් ඒක නිසා ඔය යුනිවර්සිටි කුරුටු ගීයක ලියලා තිබුණා මැනික වුණත් එක විද්‍යයි නෝනා වුණත් එක විද්‍යයි නෝනා වුණත් මැනික වුණත් අපිට වදේමයි. කොයි එක වුණත් බැඳගත්තොත් බැරි පිට ගන්න. බඳිනවා කියලා කියන්නේ ඔය උපේ උපාදානෙ තමයි. ඒකට අපි කියන්නේ හේරයක් ගන්නවා කියලා. ඉතින් ඒක නිසා මේව සමාජයේ පවතින ධර්ම ඒවයිදී මේ කොහොමද මේ පද්ධතියක් එකතු වෙලා සමාජ ආචාර ධර්ම හදාගෙන අපි මේ බන්ධන ඇති කරගෙන ඊට පස්සේ එන ඒකෙන් එන කරදර ඒකෙන් එන බාධක නොබලා මේ විවාහයේ මංගල දෙයක් වශයෙන් කතා කරන්න අපේ සමාජයේ පෙරහැර. මම මේ මේ නිදර්ශනයක් වශයෙන් ගන්නවා මිස මේ ලෝකේ පවතින ඉවර වෙනස් කරන කතා කරන නෙවෙයි. නමුත් මේ ගැන විග්‍රහ කරන කටකරච්ච වචන කතා කරන මිනිස්සෙක් කියලා කියනවා. අද කොච්චර දවසකට විවාහ ලෝකෙ රෙජිස්ටර් කරනවාද ඊට වැඩි ගාණක් දික්කසාද වලට ඇපීල් කරනවා. ඒ ධර්මතම මේ විවාහය කියන එක විහිළුවක් පාඩපත් කරනවා. නමුත් අපි සමාජීය ජීවත් වෙන සමාජ ධර්මයේ අර්ථය වන්නකොට නම් ඒක අත්‍යවශ්‍ය දෙයක්. සබොචනාංශයේ තේ සොයන්වරයෙන් තමයි යසෝදරා හොයාගෙන විවාහිත වූ. නමුත් ඊට පස්සේ සබොචනාංශයේ ගීගේ අතාරණ කතාවක් කිව්වට ඒක හොඳටම උන්වහන්සේ දන්නවා ඒ ඒ ගීගේ අතාරණ කතාව වළංගු වෙන්නේ හෝ කර ක්‍රියාත්මක කරවන්න පුළුවන් ඉනි තාමත්ම සුළු ප්‍රදේශයකට පමණයි. ඒ නිසා අනික්යත්ව දන්නවනම් මම ඉන්නේ හිරයක් කරගෙන මම ඉන්නේ බැඳලයි කියලා බැහැගෙන මම කියන්නේ හැදගෙන නාන්න ඕනේ නැහැ බෙදාගෙන කන්න ඕනේ නැහැ. ඒක දැනගෙන තම තමන්ගේ කටේ තම තමන් කරනවා මිසක් ආ. ඉන් එහාට මේකේ ගන්න දෙයක් නැහැ. මොකද ගියාත්ම බඳ වේකනා නෙවෙයි මේ ආත්ම බඳින්නේ බොහෝ විට. වෙන්නේත් නැහැ. ඒ වගේම මේ ආත්මේ අම්මා කොහොමඩක්වත් ලබන ආත්මේ අම්මා වෙන්න බෑ. මොකද අපේ අම්මා කලින් මැරුණාට පස්සේ මම ඊට පස්සේ මැරුණාට පස්සේ මගේ දුවක් වෙන්න ඉඩ තියෙනවා කොහොමද කියන්නේ සම්බන්ධතා නම් තියෙනවා ඒ නිසා අපි මේ මේ මේ මේ වෙලාවේදී මේ පවුල තුල මේ පරිසරය තුල මේ ඇති කරගත්ත මේ පුංචි සබම්බුගුල විශාල සත්‍ය දෙයක් නිත්‍ය දෙයක් සුඛ දෙයක් සුබ දෙයක් මංගල දෙයක් කියලා හිතාගෙන මේ ගත කරන දේ පොඩ්ඩකට ගැසිලා ගියාට පස්සේ විශාල දුක් අන්දරාවක් අර අල්ල බදාගත්ත තරමට දුක් අන්දරාවක් තියෙනවා. මොකද මේ අල්ල බදා ගැනීමකින් තොරව සියල්ලට සමසිත නැත්නම් සියලු සත්‍යයන්ව තමන්ගේ කුසෙන් වදාගත්ත දරුවෙක් විශ්ේ කටයුතු කරනවා නැත්නම් සියලු දෙනා විශ්ේ සමසිත පවත්නවා කිව්වහම ඒ කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගතියක් නැහැ. හරීම විනිවිද යනසොලි. ඉතින් මේක තමයි සර්වඥාන්සේ අදහස් කරන්නේ භික්ෂු සමාජය එහෙම නැත්නම් ආර්ය සමාජයක තියෙනවා. ඉතින් මේ වගේ අදහසක් තමයි ඔය කාල් මාක්ස් තුමා කොමියුනිස්ට් ආර්මිය වශයෙන් ඉදිරිපත් කරේ වස්තු සියල්ල සංසතු විය යුතුයි සියලු දෙනාම ඒ පෞද්ගලික සම්බන්ධකම් බෑ සියලු දෙනාම සහෝදරයෝ සහෝදරිය කියාගෙන කොමියුනිටි කොමියුනිටි එකේ කොමියුන් එකේ එහෙම නැත්නම් අපේ ජන ජන සමාජය තුළ ජීවත් වෙනවා. ඉතින් මේක කොච්චර ඒ කොමියුනිස්ට් ආර්මිය එනකොට පටලවා ගත්තද කියනවනම් අපේ හිට උංගාවක් ස්වාමින් වහන්සේලා අර භගවත්යන්සේ දේශනා කරපු එකිනෙකාට පුද්ගලික සම්බන්ධතා නැති මේ සම සමාජය කියන වචනයක් ඇත්තම සංඝයා ඇති කරපු වචනයක් මේකට පුදුමාකාර විදිහට සහයෝගය දුන්නා. කොමුනිතා මේ නැගී හිටීමේ ප්‍රධාන වශයෙන්ම හේතුනේ සංඝයා. සංඝයා සමයකට සම්මාදන් ගිහිලා ඔක්කොම එකතු කරලා ඒ පාටි සදලා ඒ වගේ විවස්ථා හදලා ඔක්කොම කරා. මොකද හිතුවේ ඇත්තට මේක අර ලස්සන බුදුහාමුදුරුවෝ කියාපු සියල්ලම කෙරේ සමසිත පැවැත්වීමේ අදහසක් කියලා. නමුත් අපේ ජීවිත කාලය ඇතුළතම මේ සීතල යුද්ධයෙන් මේ කොමියුනිස්ට් අදහස කඩලා ගියා. ඒක කරන්න බෑ. ඒ කියන්නේ මේ කියන තණ්හාවක් උපාදානයේ බාටපත් වෙන එක සමාජයෙන් ආදර්ශයක් ගන්නවා මිසක් දෙන්නේ තුන් දෙනෙක් විතරලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. තමන් අදිෂ්ඨාන කරගත්තොත් තණ්හාවක් උපාදානයක් බවට පත්වීමේදී ඇඟට නදන සිද්ධ වුණාට පුදුමාකාර විදියට ඊයක් ඇඟ ඇතුළට වදිනා වගේ දුක්ඛඳක් මේක ඇති වෙනවා ඒ නිසා ඒ බවටපත් නොවීම පිණිස අඩුගානේ භාවනා කරන වෙලාවට අඩුගානේ නීවරණ නැති කරගත්ත හිතකදී ඒ වෙලාවේදී පහළ වෙන්නා වූ රූප ධර්මය හැටපේන එකක් වේවා එහෙම නැත්නම් ඒ රූප ධර්ම කිව්වම රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වශයෙන් රූප තියෙනවා ඒ වෙලාවේ තමයි පහළ වේදනාවක් වේවා සැප වේවා දුක් වේවා දුක්ඛම සුඛ වේවා එනහට සංඥාවක් වේවා හඳුනා ගන්න පුළුවන් ගැති නැත්නම් නිමිත්තක් ගන්න පුළුවන් ගැති නැත්නම් අනිමිත්ත වේවා. එහෙම නැත්නම් සංස්කාර වශයෙන් චේතනා අදිෂ්ඨාන ස්වච්ඡන්දතාවයේ මේ මොන දේ මත උනත් එහෙම නැත්නම් විඥානයේ වශයෙන් මේක හරි මේක වැරදි මේක සාධාරණ මේක අසාධාරණයි කියලා මේ ද්වේතාවයකට පත්වන ගතිය එන වෙලාවක හරියට දැනගෙන මේ විවේක මනසක ඉන්නකොට මේ ප්‍රධාන රූප වේදනා සංඥා සංකාරම නෙවෙයි ඒ වගේ හේවණලි මතකොට ඒ වෙලාවේදී හොඳ එළඹ සිටි සීයකින් ඒ කියන්නේ සුපතිත්‍ත්‍ය සතියකින් මේ මතු කරන්නේ රූපාකාර මෙවුවා රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වශයෙන් මතු කරනවා මෙව එකටවත් අභිනිවේෂණය කරන්න එපා එකනක්වත් රිංග ගන්න යන්න එපා මෙව එකක්වත් නැවතම ආරකෑම කරන්නේ නැති වෙන්න එනකොටම අඳුනගෙන මේ රූප දැකපුවා මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. එහෙම නැත්නම් නානු ව්‍යංජනක් ආයෝති න නිමිත්තක් ආයෝති නානු ව්‍යංජනක් ආයෝති. ඒ එන දේවල් වල නිමිති ගන්න යන්නත් එපා ව්‍යංජනන් ව්‍යංජන බලන්න යන්නත් එපා මේවා එන්නේ යණ්ඩයි. මේ ඇවිල්ලා ගියාට හිත කෙලෙසෙන්නේ නැහැ. හිත කෙලෙසෙන්නේ මෙවුවා මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඒ නිසා ව්‍යංජන අනුව්‍යංජන වලට ඒවා යන්න පුළුවන් නම් ඒ වගේම සැප වේවා දුක් වේවා දුක්ඛම සුඛ වේවා මතුවෙනා වූ වේදනා එහෙම නැත්නම් දෝමනස්ස සෝමනස්ස වේවා පංචාකාර වේවා තුන් ආකාර වේවා මතුවෙන මේ දේවල් વિશે සමසිත පවත් ගන්න පුළුවන්. ඒ වගේම සංඥා වශයෙන් හඳුනා ගන්න පුළුවන් දැනෙන එහෙම නැත්නම් සලකුණු කළ හැකි විනිවිද කරන වචනයට නැංවිය හැකි වෙන කෙනෙකුට කිව හැකි අපිට හඳුනා ගැනීම වගේ ඇති වෙනවා සමහරట్లాට හඳුනා ගැනීම වගේ තියෙන එක වචනෙන් නගන්න බෑ හැබැයි හොඳටම තමයි අවදියෙන් එක ඉන්න පුළුවන් මේ දෙකම සමසිතින් පවත් ඒක කලාවිවාද සූත්‍රයේ තියෙන බොහොම තීරණාත්මක ගාථාවකින් ਸਰවඥන්සේ සඳහන් කරලා තියෙනවා නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී නවේ න නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස විභූති රූපං තණ්හානි දානානි පపంచ සංකප්ප මහණී මේ ලෝකයේ පවතින රූප වේදනා මේ රූප ශබ්ද ගන්ධ රස එනකොට අපි ඒව නැවත මතක් කිරීමට ඒව සලකුණු ගන්න ගැටියක් තියෙනවා මේ කාම ලෝකේ. ඒ සංඥාවක් නෙවෙයි. එහෙම නැත්නම් අපි ඉන්දිය ප්‍රතිපදව ගන්න සංඥාවක් නෙවෙයි. නොපිවි සංඥා. අපි සීනත් වෙලා හරි ක්ලාන්ත වෙලත් නැහැ. නොපි අසංඥී අපි නිව සංඥා නා සංඥායතනෙ එහෙම නැත්නම් ආකින් සංඥායතනෙත් නෙවෙයි. න විභූත සංඥා සංඥාවක් නැත්තේත් නෙවෙයි. ආනේම සංඥාවකට යනවා. ඒක නිකන් හරියට මේ සැප දුක හරහා අදුක්කම සුඛයට යනවා වගේ. එනතම් පඩ වියාපෝ තේජෝ හරහා අවකාශයට යනවා වගේ. විවිධාකාර දේවල් චේතනා අදිෂ්ඨානයේදී එකක්වත් ගණන් ගන්න නැතුව කිසිම චේතනාවකින් තොරව ඉන්න සංස්කාර සම්බන්ධ தත්ත්වයේ වගේ සංඥාවකුත් තියෙනවා. ඒ සංඥාව කෙනෙකුට කියන්න තරම් ඒකේ කිසිම සලකුණක් ගන්න මතක තියාගන්න දෙයක් ඇත්තෙත් නැහැ. අන්නේ එහෙම සංඥාවක් තියෙනවා. අන්නේ සංඥාව වෙනකොට රූපේ සම්පූර්ණයෙන්ම තුනී වෙලා යනවා. අන්තරස් ගන්න වෙලා. ඒක තමයි මේ සංඥාවල මධ්‍යම ප්‍රතිපදාව. මෙහෙම තියෙන වෙලාවක මේකට බය වෙලා මේක කාටවත් කියාගන්න බැරි නිසා ආසරණ වෙලා තනි වෙලා ඒක කඩාගෙන ඒ වෙනුවට හයියෙන් හුස්ම ගන්න හදලා එමුණා මේකෙදී අසුභ සංඥා වඩන්න හදලා මේකෙදී බුද්ධානුස්සතිය වඩන්න හදලා ආය සංඥාවක් දාපු ගමන් බුද්ධජනනාච් කියන සංඥා නිදානානි පపంచ සංඛා මේ සංඥාවල් හඳුනා ගැනීම නිදාන කරගෙන තමයි මේ වාග් බහුල්‍ය ඇති වෙන්නේ. දොඩමළු වෙන ගතිය වාචාලකම කියලා කියන්නේ. එක දෙයක් විස්තර කරන්න විවිධාකාර වචන පාවිච්චි කරුවට පස්සේ තමයි ඇතුළතත් ඔය දොඩමලුකම එන්නේ. මේ දොඩමලුකම නිසා තමයි අද ලෝකයේට මේ තාක්ෂණයට කියන්නේ තොරතුරු තාක්ෂණය. අද අපි ඉන්නේ තොරතුරු තාක්ෂණයක ඒ තරමටම ප්‍රසිද්ධියේ බොරු කියන. මේ ජනමාධ්‍ය කියලා කියන්නේ සුද්ධ වශයෙන්ම ජඩ මාධ්‍යයක්. කිසිම බයලජ්ජාවක් නැති එකක්. ඒකෙන් තමයි මුළු ලෝකේ ඕනේ ආණ්ඩුවක් පෙරලන්නේ. ඒ වාග් බහුල්‍ය නිසා ඒක නිසා කියනවා පුංචි බොරුවක් වචන ගොඩකින් කතා කරනකොට ඒක තමයි මහා බොරුව කියලා කියන්නේ. ඒකට කනවනේ පුංචි බොරුව වාග් පොතකින් කියනකොට මිනිහා කන කෑවට පස්සේ ගලවන්න බෑ. ඒ වගේම කියනවා මේ අතිශෝක්තියත් බොරුවගේ මල්ලි වගේ. ඒක නිසා මේ අතිශෝක්තියට පුංචි දෙයක් වචාල වචන ගානක් කියනකොට අපි කියන ප්‍රපංච කරනවා කියලා. මෙන්න මේ ප්‍රපංච කිරීමට මුල් වෙන්නේ සංඥාව. යම් වෙලාවක අපිට යන්න පුළුවන් නම් සියලු දේවල් අතහැරලා ආනාපානය අල්ලාගෙන ආනාපාන හොඳටම ගෙවම් කරලා දැක ගන්න අඳුර ගන්න බැරි තැනට ගියාට පස්සේ මේ තමයි මේ සංඥාවේ මැදහත් තැන මේක තමයි වැඩි යුතු මේකේ ප්‍රපංච නැහැ. මේක අල්ලන්න මනින්න බෑ. මේක අල්ලන්න මේ මම මේ මම නොවේ කියලා සීමාවල් දාන්න බෑ. මේකට ප්‍රේම කරන්නත් බෑ. නිසා සංඥාවෙත් තියෙනවා මැදහත් තැන. ඒ වගේම සංස්කාරවලක් තියෙනවා. හොඳට හිත විවේක වෙච්චාම අර ඊයේ කිව්වා වගේ විවිධාකාර විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා. පරානුද්යත පරිසංයුත් විතර්ක එහෙම නැත්නම් ලාභ සත්කාර සංයුත් විතක්ක අනවජ්‍ය අනවඤ්‍යතා සංයුත් විතක්ක අමර විතක්ක ජනපද විතක්ක ආදි වශයෙන් ඒ විතර්ක බුදුම සජීවීව ඒ වගේම ඇත්තටම මේ කිට්ටු ඊටාත්ම සත්‍යෙට කිට්ටුව පහළ වෙනවා. අන්නේ වට අභිනිවේෂණය කරන්න. ඒවට බැහැ ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව ඒවට රිංග ගන්න නැති වෙන්න නම් මේව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනකොට ඒ තණ්හාවක් ඇති කරමින් ඒවා පහළ වෙනවා. පහළ වෙනකොට තණ්හාවක හිතේ නතුවක් ඇති වෙනවා. නමුත් රිංග ගන්නේ නැහැ. බැස ගන්නේ නැහැ. අඳුනගෙන ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒව එන්නේ යණ්ඩයි යංකින්ච සමුදේ ධම්මා සබ්බන්ත නිරෝධ ධම්මා කියලා මේ සංස්කාර මට්ටමේ ආවත් මට්ටම පහළ වෙච්ච සුන්දර වටිනා නිර්මාණශීලී අදහසක් වුණත් මේව නැති වෙන ධර්ම වශයෙන් තේරුම් ගත්තා නම් අඩු ගන්න මේ භාවනාවේදී නිවන දුරු කරගත්ත වෙලාවක එහෙම නැත්නම් විඥානීය වශයෙන් හරි වැරදි හොඳ නරක ආදී වශයෙන් මේ දෙකට බෙදලා එකක් ගන්නවා එකක් විසි කරනවා කියන தത്വයේදී අනිවාර්යම විඥානයේ පෝෂණය ලබනවා ඒ නිසා අද්වෛතය ද්වෛතය කියලා කියන දෙකට බෙදෙන වෙනුවට මැද එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් එතන බැස ගැනීමක් වෙන්නේ ලැග ගැනීමක් වෙන්නේ රිංග ගැනීමක් වෙන්නේ මෙන්න මේ රිංග ගැනීමට තමයි එතකොට මේ සම්බ ලෝකයේ ආනාභිරත සංඥා වශයෙන් ඒක තණ්හා කරුවත් උපාදාන කරගන්න නැතුව ගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචර අලුතෙන් කර්ම රැස් කරන්නේ නැති තිබිච්ච කර්ම ගෙවන හැම මොහොතකම අවදිභාවයෙන් ගත කරන්න පුළුවන්. එතකොට ඊගාව චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය කිසිම සම්බන්ධයක් නැහැ. මේ චිත්තක්ෂණේ තියෙන කිසිම විස බීජයක් ඊගාව චිත්තක්ෂණයට යන්නේ. මේ චිත්තක්ෂණයේ තියෙන විස බීජයක් ඊගා චිත්තක්ෂණයට යනවා කියලා කියන එකට බුදුහාමර පෙන්නන්නේ භවනෙත්‍ය කියන වචන. භවනෙත්‍ය කියලා කියන්නේ මේක ඉවර කරන්නේ අරකට පොන කියලා. එතකොට මේක චක්‍රය වගේ එක දිගට යනවා. ඔත හොඳට සත්‍යමත්ව ඉඳලා මේ චිත්තක්ෂණයේ අපිට කෙලේශයක් පහමත් හොඳ හිතවිල්ලක් ආවත් එතනම ලොප් වෙන්න ඇරියොත් ඊගා චිත්තක්ෂණයට අපි කොච්චර නවමුතාවයකට යනවද කියනවනම් අපේ භවයක් හැඩයක් ආරයක් රුචියක් පෞෂත්වයක් කීකාචිත්තක්ෂයට යන්නේ නැතුව ඒක අලුතෙන්ම එන පිවිතුරු පිසිතු තත්යකට පිළිගන්න පුළුවන්. මේක කවදාකවත් එක සැරේ වෙන්නේ වෙන්නේ අර තිබුණු කෙලෙස් එහෙම නැත්නම් අපේ හිතේ තිබුණු ඒ ෂට මායාවී ගති ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. ඉතින් මේ ගෙවෙන වෙලාවල් වලදී ඒ තිබුණ ආශය ධර්ම, අනුශය ධර්ම, අදිෂ්ඨාන, අභිනිවේෂ ධර්ම ජීවෙන වෙලාවල් වලදී අපිට පුදුම විදියට භාවනාවේදී නොසිතූ ආකාරයේ රූප පේනවා කියලා කියන්නේ කිසිම සම්බන්ධයක් නැති පුදුම සජීවී රූප පේනවා. කිසිම සම්බන්ධයක් නැති සැප දුක් ආදී වේදනා දැනෙන්න පටන් ගන්නවා. අ හේතුකෝ වාගේ හේතුපත්යෙන් එන්න නෙවෙයි වාගේ. ඒකම සමහර සංඥාවල් එන්න පටන් අර ගන්නවා දැනීම් හඳුනා ගැනීම කිසිම මේ ජීවිත සම්බන්ධයක් නැති සමාට පෙර ආත්ම වෙන්න පුළුවන් නැත්නම් වෙන බ්‍රහ්ම ලෝක දිවි ලෝක ඉඳලා එනවා වගේ වෙන්න පුළුවන්. ඒ දේවල් එනවා. එහෙම නැත්නම් අලුත් නවම අලුත් අදහස නිර්මාණශීලී අදහස නැත්නම් තව කෙනෙක් විනාශ කරන අදහසක් එන්න පටන් ගන්න මේව එනකොට ඒව හඳුනා ගන්න යන්න නැතුව මම මාගේ කියා ගන්න නැතුව එනවා වගේම එක යන්න ඇදුවොත් ඊගාටන චිත්තක්ෂණයේදී අරකින් මේකට කුණක් ඉතුරු වෙන්නේ නැහැ, භවනීත්‍යක් නැහැ. එතන එතන එතන කැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේක භාවනා විදි දකින්නට කියන පටිවිපස්සනාව කියලා. පටිවිපස්සනා කියන්නේ මේ චිත්තක්ෂණය හොඳට දන්නව බොහොම විවේකීව ඉන්නවා. ඒකට කිසිම සම්බන්ධයක් නැති වුණ ආලෝකයක් මතුවනවා. ප්‍රීතියක් පහළ වුණා. එහෙම නැත්නම් ශෝකයක් පහළ වුණා. පහළ වෙනකොටම තමන්ගේ තියෙන විවේකයක් පේනවා. ඒක අර පෙන බබුලක් එනවා වගේ පාරට රූපයක් හෝ සද්ද මේ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක් එන බවක් පේනවා. පේන බව ඊගාව හිතෙන් දකින්න. එතකොට දැනගන්නවා මේ තමයි නික්ලේශී හිත. එහෙම නැත්නම් විවේක හිත. ඒකෙන් මෙන්න රූපයක් මතුවුණා, වේදනාවක් මතුවුණා, සංඥාවක් මතුවුණා, සංස්කාරයක් මතුවුණා, වේදන ගතිය මතුණයි කියලා ඊගාවෙත උත්සාහ කරනවා. පටිවිපස්සනා කරනවා ඉස්සල්ලා එකට දැන් විසු බීජයක් ඇවිල්ලා තිනවා ඒකට läග ගන්න නැති වෙන්න. ඒකට බැස ගන්න නැති වෙන්න. ඒක වමාරා ගන්න නැති වෙන්න උත්සාහ කරනකොට අර ඉස්සල්ලා තිබුණ විවේකයේම නැවතත් එන අතර ප්‍රතිශක්තියක් ගොඩනගෙන පටන් ගන්නවා. තවත් එන්න පුළුවන් ඒක පරණ කර්ම අනුව සිදුවෙන්නේ. ඒ එන දේ හඳුනා ගන්න යන්නේ. අල්ලා ගන්න යන්නේ. මම මේ කියා ගන්න යන්නේ. එතන එතන එතන එතන මේ විදි විදි අනේක එන එන චිත්තක්ෂණයේ ඉසල චිත්තක්ෂණය දකින්න දර්ශනය මෙතෙන්ට භාවනා දිනුනකන් හිතාගන්න බෑ කියනවා එහෙම කියන්නේ හිතට කවදාකවත් හිත දකින්න බෑ කියන උදාහරණය. අටුවචන් වහන්සලා කියනවා ඇඟිල්ල විතරේ කියන කෙන ඇඟිල්ල කෙලවරට කවදාකවත් ඒ ඇඟිල්ල කෙලවර අල්ලන්න බෑ. ඇහැට කවදාකවත් Tamange ඇහැ දකින්න බෑ. ලෝකෙ තියෙන වැඩියෙන්ම කැඩෙන කැපෙන වජ්‍ර එහෙම නැත්නම් දියමන්තින් හදව කඩුවක් තියෙනවා නම් ඒකෙම වාත ඒකෙම වාතෙන් කපන්න බෑ. අන්නේ එහෙව් විඥානයක මේ උපාදාන ගිවි ගිවි යන වෙලාවල් වලට ඒව මතු වෙනවා පේනවා. හැබැයි පරිසරයට සාපේක්ෂ නැති නිදානයක් නැති ඔහෙ මතු වෙනවා. ඒ මතු වෙන එක ඊගාව චිත්තක්ෂණයෙන් දකින්නකොට තේනවා යන්තම් මම මේක ආවා. ඒකට ප්‍රිය හෝ අප්‍රියත් පහළ වුණා. නමුත් ඒ දිගේ මම තරංග ගන්න ගියේ නැහැ. බැසගත්තේ නැහැ. ඒක läගගත්තේ නැහැ. ඒ නිසා ඊගා චිත්තක්ෂණයේ අපිට පොඩ්ඩක් පිරිසිදු. ඒ වුණාට මම දැන් ටිකක් පිරිසිදු වුණා කියලා ඔන්න මාන්නේ රිංගනවා. ඒක ඊගා චිත්තක්ෂණය. එන්නේ මේ මේම කැපි කැපි කැපි කැපි කැපි කැපි සුද්ධ වෙලා යන එකට කියනවා පටිවිපස්සනාව කියලා. එතනදී අටුවාචාර්ය වංශය සඳහන් කරනවා ඥාතංච ඥානංච උභෝවි විපස්සති කියලා. එතන ඥානය කියලා කියන්නේ දකින්න හිත ඥාතය කියලා කියන්නේ මතු ඒ වෙලාවේ මතුවෙන රූප හෝ වේදනා හෝ සංඥා හෝ සංකාර හෝ විඥාන. හිතට මෙව අරමුණු වශයෙන් පේන. අර ආනපන නෙමෙයි මේ පේ. ආනපන ජීවන් කළ ඇතිවෙච්ච විවේකයේ තුල නිකන් බුබුලු දාන්නා වගේ මඩවලකින් එන්න පටන් ගන්නකොට මේ දේ හිත වෙන්නේ හිතේ තමයි. හිත වෙනවත් එකම එක්ක ප්‍රියාප්‍රිය ගතිය පහළ වෙනවා නමුත් ඒක දකින්න. ඒ විදිහට පටිවිපස්සනාව තුළ ඥාත්‍ය ඥානය දෙකම දකින්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට තියෙනවා දැන් හරියට නිකන් එක්ස්රේ කරලා තමන්ගේ ශරීරය බැලුවා වගේ <clears throat> නැත්තම් කැට් ස්කෑනර් එකට දාලා ලෙඩේ තියෙන තැන හරියට ලෙඩා මරන්නේ නැතුව ඇතුලේ බැලුවා වගේ විදුරු කදා මේකක් ඇතුලේ බලනවා වගේ තේරෙන්න පටන් අර ගන්නවා මේ ක්‍රියාවලිය දැන් සිද්ධ වෙන්නේ තාම සිව් මට්ටමක ඝන බහල කෙලෙස් නෙවෙයි මේ දේ වෙනකොට ගිවන් කිරීම සිද්ධ වෙන්න පටන් ගන්නවා ඒ විදිහට මේ පටිවිපස්සනාව බල කැවෙනවා ඒක හරීම ජව කැවෙන දෙයක් ඒක නිකන් ගිනි කසෙක් වගේ ජව කැවෙන්න පටන් අරගත්ත පස්සේ තමයි තේරෙන පටන් ගන්න උල්කාපාතයක් එනවා වගේ එහෙම නැත්නම් ආකර්ෂණ ශක්තියක් එනවා වගේ ඇදගෙන යනවා වගේ. විවිධ රූපක මාර්ගයෙන් පේන්න පටන් ගන්නවා. හැබැයි හොඳටම දන්නවා ඒ වෙලාවේදී ධර්ම ශක්තියක් වැඩ කරන්නේ සද්ධාය විදීමක් නැහැ, සීල විදීමක් නැහැ, සතිය තියෙනවා. අච්චර විසිතුරු වැඩේ යද්දී වුණා සමාධියකුත් තියෙනවා. හැබැයි පාලන ශක්තියකින් තොර වෙනවා. නිකන් හරියට ගැම්ම කාලා සුළු සුළඟක් අල්ලුවා වගේ එහෙම නැත්නම් වාහනයක් බලවත් වාහන වේගයකට ඇදගෙන යනවා වගේ එන්න පටන් ගන්නවා. ඒන්න පටන් අර ගන්නකොට මේ යන ජවයෙන් සංස්කාර රැස්වීමක් නෙවෙයි කරන්නේ ගේන තිබුණ දේ ගෙවා දැමීමක් බව Tamanට වටහ වෙනවා. ඒ වැටහීම නිසා নানা ප්‍රකාර විකාර සිද්ධ වුණාට කිසිම බයක් නැහැ Taman ඉන්නේ ධර්ම ආරක්ෂාවේ බව තේ. මේටි ඉස්සල්ලා අවස්ථාවේදී නම් තම තමන්ගේ කර්මානුරූපව විවිධාකාර විකෘති දේවල් නැත්නම් හිතා ගන්න බැරි සભ્ય වටිනා භව්‍ය දේවල් වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයා බහුසුත නැත්නම් හැමදාමත් මේ විදිහට මට ශබ්ද වගේක් ඇහෙනවා හැමදාමත් මට මේ විදිහේ හිචිලි වගේක් එනවා හැමදාමත් මට අසවල් තන වේදනාවක් එනවා ඇඟේ වේදනාවක් නැතුව ආදිවාසී ඒන වේදනා ශබ්ද හිචිලි පිළිබඳ මේක අනන්තෙටම යනවා මේක කවදා ඉවර වෙයිද කියලා ඒවත් එක්ක මේ නුරුස්නා ගති පහළ වෙනවා නමුත් භාවනාවෙන් නැත්නම් ධර්මයෙන් නැත්නම් ඉහළට ගිය පැත්තේ මේක දිහා බලනකොට මේ වේ නూరు තැනක වේදනාවක් මතුවෙන හැම වෙලාවකම ඒ පරණ තිබුණු හිර වෙලා තිබිච්ච යම් කර්ම ශක්තියක් ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් උදාහරණයක් වශයෙන් කියනවා ඉටිපන්දම පත්තු කරලා ආලෝකයේ තියෙන තාක් ඉටිපන්දම ගෙවෙයි. පිහියක් හොඳට ගලේ ගගා වැඩ ගන්න තාක් පිහිය දැල්ල මුවා දිලිසෙන මුහත් ආකල් ගෙවෙනවා. ඒ නිසා අපිට මේ භාවනා කරගෙන යනකොට විවිධ විකෘති ආකාරයේ සමහරට එකම විදිය සාධ්‍යයක් ඇයින බලන්න. එකම විදිය ගඳක් දැනෙන බලන්න. එකම විදිය හිතවිලි වගේක් එන්න බලන්න. මේකෙන් තේරුම් අරගන්නවා මේ මේ මෙතන දැන් වෙන හේතුඵල ධර්මකින් නෙමෙයි පරණ වෙච්ච දෙයකින් වෙන්නේ. මේක මේ වෙන්ට දීලා මේකෙන් චිත්ත පීඩා කරන තු ගිවන් කරන පටන් අරගත්තොත් අර කායික මානසික වශයෙන් සුවසේවාවක් දිගින් දිගට දිගින් දිගට යනවා. ඒකට සමානට පැය ගණන්, සමානට දවස් ගණන් දිගින් දිගට යනවා. ඒ අද්දි මෙව එකකටවත් මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කියන්නේ නැතුව ඉඳනනම් දැයෙන සත්පුරුෂ ආශ්‍රයක් අවශ්‍යයි. හරියන උපදේශය දෙන්න ඕනේ. මේ හැම මතුවෙන එකකින්ම ගෙවන් කිරීමක් වෙනවා. වෙන විදිහට කියනම් මේක දැකීමෙන්ම ප්‍රහාණයක් සිදු වෙනවා. දැකලා ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් තමයි ඒක වෙන්නේ. ඒ විදිහට ගියාට පස්සේ තමයි පටුවේ වසනාට වෙන්නේ ඊට පස්සේ තමයි සංස්කාරය විශේෂ උපේක්ෂාව සංස්කාරයන් વિશે උපේක්ෂාව ආවනම් ඒ කියන්නේ හැම ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මාතායතා නියම් පුත්තන් කියන තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙකුගේ කල්පනා කරනවා නම් මගේ පවුල කියලා දෙයක් වෙන්න බෑ. හැම කෙනෙක්ම හැම කෙනෙක්ම අම්ම කෙනෙක්ගේ දරුවෙක් තමයි. ඒ නිසා ඌ සතුරා මෙන් උත්තර කියන්න බෑ. එනත මේ හිතවතා මේ මැදවතා මැදහතා මේ හතුර කියන දේවල් ඔක්කොම නිකන් සීමා සම්බින්දනයක් සිද්ධ වෙන්න පටන් අරගන්න සියලු දෙනාම සත්තු. සියලු දෙනාම මිනිස්සු. ඒකෙදි මේ හතුර මිතුර කියන ભેදයක් ඇත්තේ නැහැ. ඒ විදිහට හිත පිවිතුරු වෙලා පිරිසිදු වෙලා මෛත්‍රී පැත්තෙන් නැත්නම් අර හැඟුම්බර පැත්තෙන් ගියා. එහෙනම් සතියෙන් අරගෙන හැම චිත්තක්ෂණයක්ම එක හා සමානයි. එනේන චිත්තක්ෂණේ අලුත් කියලා දැනගත්තොත් අර තමන්ගේ ඇතුලේ තියෙන කෙලස් ටික තමන්ගේ ඇතුලේ තියෙන ආශය අනුශය දක්වා වලට පවා පිළිකුලක් ඇති වෙන්නේ නැහැ. ජරා හිතක් ඇති වෙන්නේ දැන් දන්නවා මේක දැකීමෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ඒක නිසා දුක එහෙම නැත්නම් පිළිකුල් කටයුත්ත කෙලස් කෙලසෙන දේවල් උනත් නිවනට සාක්ෂියක් වෙනවා ඒ වෙලාව. ඒවා ඉදිරියට මතුවෙනවා කියලා ලැජ්ජාවක්වත් බයක්වත් හීනමානයක්වත් පිළිකුලක්වත් නෙවෙයි. මේක දැක දැක දන දන ගෙවි යුත්තක්. නිසා දැන් මේක දැක දැක දන දන ගෙවෙනවා. මේක ගෙවෙනවයි කියලා කියන්නේ ඇතුළත පිරිසිදු වෙනවා. ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මා විශාල ගවරවලක් ගවරවලක් කියලා කියන්නේ පරණ අත හරක් අත බද්දෙක් වන්දින ගාලක එකතු වෙලා තියෙන ගොමයි ගෝමුත්‍රා එකතු වෙන වල. ඔක හැම වෙලාවෙම පණුව ගහලා කොළ පාට වෙලා ওය පෙන දම දම තමයි තියෙන්නේ. ඒක දැන් කාලේ සමාජලාට දකින්න බෑ. දකින්න ඕනේ නම් මුස්ලිම් හොටල් එක පිටපස්සට ගියාම තියෙන්නේ. මේ වගේ ගවරවලක් මුඳ බොන වතුර ටැප් එකක් කරලා දීපොත් ඒකට අර පිරිසිදු වතුර එnde එnde එnde අර ගවර වලේ තියෙන කුණු අයින් වීම සිදු වෙනවා. නමුත් ඉස්සල්ලාම ටැප් එක අරිනකොට යොදන පිරිසිදු වතුර පානට සරල සමාන්තරව කුණු ජලයේ ඉවත් වුණාට ඉවත් වේගෙන ඉවත් වේගෙන යනකොට කුණු ජලයේ පිරිසිදු වතුර වැටෙන ප්‍රමාණයට කුණු ජලය යන්නේ නැහැ. කවදා හෝ මේක බොන යතුරු බොන වතුර ජලාශයක් බවට පත් වෙන හැටියක් කියලා හිතුවොත් කොච්චර කල්යයිද කියලා හිතනවා අර වගේ කුණු වෙච්ච කවරවලක් එක වතුර ටැප්පයක් කරපු පමණින් පිරිසිදු වතුරක් බවට පත් වෙනවා. අනේ මේ වගේ සංසිද්ධියක් තමයි ඔය පටිවිපස්සනා අධිෂ්ඨිතේ මතුවෙන මතුවෙන චිත්තක්ෂණ පිවිතුරු. හැබැයි ඒක වැටෙනකොට මේකේ තියෙන කුණු ටිකක් අයින් වෙනවා. අයින් වෙන්නේ විකෘතියක් තමයි හිතාගත්තේ නැත්නම් කියන ඉතින් දැනගන්න ඕනේ මේ පිරිසිදු වතුර එන්නේ එන්නේ එන්නේ එන්නේ අර කුණු පිට වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නම් මේ විකෘති එනකොට ඉස්සෙල්ලා මේ වගේ අත ගැස් වෙනවා, වැක් කෙරෙනවා, පැද්දෙනවා, හරි මේ වෙනකොට හරි බයක් ඇති වෙනවා. මේ පිළිසරත්තු කාර්යයක් වෙන්න ඉඩ තියෙනවා මේ මට මොකද මේ වෙන්නේ මගේ පාලනයක් තොර වෙනවා කියලා. නමුත් අර කටිවිපස්සනා පැත්තේදී අර උපාදාන නොකිරීමේ උත්කෘෂ්ඨ අවස්ථාවට යනකොට එනේන චිත්තක්ෂණ චිර පිවිතුරුකම ගවරවට අරපු වතුර ටැප් එක වගේ ඒ වතුර වැටෙන්න වැටෙන්න පිට වෙන වතුර කෙලසිච්ච වතුරක් පිට වෙන්නේ මේ මතින් වෙන්නේ මොකද්ද මේ වතුර වල දවසක බොන වතුර වලක් බාටපත් වෙනවා ඉතින් මේ වැඩ පිළිවෙලේදී මුලින් මුලින් නම් කුණු එළියට යනවා වැඩි වුණාට පස්සට යනකොට මේ වතුර වලේ තාම අර කුණු වල තියෙන ගඳ විස බීජ වර්ණ තියෙන ඉඳ තියෙන ඉතින් ඒකෙදි කරණ තියෙන කාලයටම ඉඳ තියලා දිගටම ටැප් කරලා තියෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ එන එන චිත්තක්ෂණය පිරිසුදු කරන කරන යනකොට ඒ එන පිරිසුදු හිතර තරම් ඒ තරම් සත්පුරුෂයෙකුට තරම් නොවන කුණු වගයක් පිට වෙන බව පෙනේ. මේ තරම් පිරිසුදු මේ තරම් සිල්වන්ත මේ තරම් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට නොතරම් වෙන විදිහේ දේවල් වලට පිට මේක තමයි එතකොට ඒ විය යුතු වෙන මොනම ශල්‍ය කර්මකෙත් පිට කරන්න බැරි ආශව ධර්ම අනුශේ ධර්ම ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා මේක මම නෙවෙයි කියලා බලන හිටියොත් මගේ නෙවෙයි කියලා බලන හිටියොත් මගේ ආත්මය නෙවෙයි කියලා මේක හරියට තුවාලකින් සරව පිට වෙලා පුරු ඇදිලා තුවාලේ වේලෙනා වගේ සිද්ධ වෙන පටන් ගන්නවා. එතකොට මේ යම් වෙලාකේ සීල සංස්කාර ධර්මයන් વિશે සමසිත සංස්කාර උපේක්ෂාව පහළ වුණොත් ඒක ඊගාව චිත්තක්ෂණයක් සඳහා ප්‍රයත්න කරන දෙයක් නෑ. කොහොමද චිත්තක්ෂණය පිරිසිදුයි ඒක මගේ කියා ගන්න දෙයක්වත් නෑ ඊගාට එන චිත්තක්ෂණය. අනික කෙනෙකුට වැඩි ලොකුයි කියන්න දෙයක්වත් නෑ ඒක තමයි චිත්තක්ෂණේ ප්‍රകൃතිය. ඒක වගේම මගේ කියා ගන්න දෙයක්වත් නෑ. තණ්හා කරන්න දෙයක්වත් නෑ. ඒක නිසා පයෝග ප්‍රතිපස්සම්පණයක් සිද්ධ වෙනවා. ප්‍රයෝග කිරීලා තැන. එන දෙයට ස්වභාවයෙන් ආවොත් එන්නේ හොඳ මේක. මේක කොටහක් තෝරලා ඒක නම් කරලා ඒකට රින්ගාගෙන ඒක මම කියාගෙන ඒක මගේ කියාගත්තොත් තමයි වාරසා ගැනීම ප්‍රශ්නයක් අපිට එන්නේ. නඩත්තු කිරීම නඩත්තු කිරීම ප්‍රශ්නයක් එන්නේ. ඒක විපර්ණාමයටපත් වෙනකොට දුකක් එන්නේ. දන්නවනම් හාත්පසම තියෙන්නේ ප්‍රകൃතිය. ඒක ඒක විචින් නඩත්තු වෙන දෙයක්. එහෙමනම් ප්‍රයෝග පටිපස්සම්පණය ඒ කියන්නේ ආයාස කරන ගතිය නැති වෙනකොට හිතට කවදාකවත් ආතතියක් වෙන්නේ නැහැ. හිතට කවදාකවත් මේ අසහනය කියන එක එන්න විදියක් නෑ. අසහනය එන්නෙම මේ ගඟ ඉහළට හරවන්න හැදුවොත් තමයි. මේ යන වේගය නතර කරන්න උත්සාහ කරුවොත් තමයි. හැඩ කරන්න උත්සාහ කරුවොත් තමයි ආතතිය. ඉතින් එහෙම එන වේගය තමයි ලෝකේ තියෙන සුන්දරම දේ. ඒ තමයි ගම්භීරම ධර්මය. මේක තමයි තතතාවය කියන කියන්නේ සර්වඥාන්ස කියනවා මේට වැඩිය හොඳ තතතාවයක් මම දන්නේ නැහැ කියලා. ඊට මේ මනුෂයා ගහක් වගේ තමයි. ගලක් වගේ තමයි. පරිසරයට ප්‍රතික්‍රියා කිරීම අණු හැඩ ගැසීම සම්පූර්ණ කයට බාර දීලා ඉගෙන වැඩි ව්‍යාපාර කරන්න. බැස ගැනීම කරන්නේ. අභිනිවේෂණය කරන්නේ. අනේ එතකොට ඒ જાතියක් නඩත්තු කරනවා භාවයක් නඩත්තු කරනවා ස්වභාවයක් නඩත්තු කරනවා කියන වගකීම ගන්නෑ. මොකද ස්වභාවයෙන් මේ දේ සිද්ධ වෙනවා. ඒක හිද්ද වෙනකොට න්‍යාය ධර්ම වලට ඒක චිත්ත නියාමයට සිද්ධ වෙයි, කම්ම නියාමයට සිද්ධ වෙයි, උතු නියාමයට සිද්ධ වෙයි, බීජ නියාමයට සිද්ධ වෙයි. එතකොට මේ නියාම ධර්මයේ දැකපු ගමන, නියාම ධර්මයට අපි විරුද්ධ වෙච්ච ගමන, ඒ අවුරුදු 40000ක මානවයාගේ ඇති වෙච්ච මේ පරිණාමය මේ තීන දේවල් අනුව අපි හදන්න යෑමෙන් හැඩගස්සන්න යෑමෙන් අරඳින්න යෑමෙන් ගෙත්තම් පන්නම් කරන්න යෑමෙන් ආලවට්ටම් දමන්න යෑමෙන් වෙච්ච වැඩක්. එමුණතු එන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් නම් හරියට දාන භාජනයේ හැටියට වක් කරන වතුර භාජනයේ හැඩේ ගන්නවා වගේ හැම වෙලාවෙම අඩියටම යනවා වගේ හැම වෙලාවෙම මුදුනට සමතලව පවත්වනවා වගේ අපි හිතත් වතුරක් වෙනවා. මේ හැඩේ මට ඕනයි කියන්නේ නැතුව. මේට වෙඩි සුන්දර දෙයක් නැහැ. එතන ගිය මිනිස්සයාට කියන්න තියෙන මේ වවුලයි ගෙදෙට්ට ගියාම වැවිලි පුතු ඉල්ලන්නේ නැහැ කියලා. එලිලා යන්න බලන්නේ යන්න ඕනේ. යන්නේ මොකද වවුලයි ගෙදෙට්ට නම් ආයි පුතු ඉල්ලන්නේ බෑ. රෝමෙට ගියාට පස්සේ රෝමේ හැටියට හැට ගැහෙනවා. එදාට තේරෙයි අපේ ඇඟේ ඕනම පරිසරයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි කොච්චර මේක සීමා කරගෙන තියෙනවද කියනවනම් අපේ කම්ෆර්ට් සෝන් එක නැත්නම් අපේ ඒ සුව සුවයලවන ගතිය තාමත්ම පටු කරගෙන තියෙනවා මේ නව තාක්ෂණය නිසා. මේ සියලු දෙනාම චෝදනල් බීජු ඔයගොල්ලන්ගේ දරුවෝ ඒකත් තව පටු කරලා දීලා තියෙනවා. උන් ඒකෙන් පොඩ්ඩක් එළියට දාලා දාපු ගමන් කාන්තාරක එළියට දාපු වැල් ගැඩවිල්ලක වගේ වෙයිලා නැහිනවා. මොකද යත්තන් පුරුදු කරලා නැහැ අර පරාසය. ඒ නිසා ඒ දරුවට ඒ මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ කියලා පොඩි උන්ට දෙන්න ඕන නම් උන්ගේ සුන්දර ජීවිතය උන් දෙන්නේ මුළු පරාසෙම ජීවත් වෙනවා. තල්ල කඩාගනි, තුවාල කරගනි, කහ බැනගනි, විෂ බීජ අතගාවි ඒ ශේරගෙම සිද්ධ වෙන්නේ ප්‍රතිශක්තිය වැඩිමක් මිස මැරිය කන මැරලා යනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. මට හොඳට මං අහලා තියෙනවා අපි ගෙදරට ඔය සෙනග ඉන්න අය කියලා අල්ල ඔක්කොම ඉන්න කාලේ කවුරු හරි අමුත්තක් ආවොත් අපිට ඉස්සරහට යන්න තරම්. ශාලේට යන්න බෑ කරදියා බලන්න ඉන්න එපයි කියලා අප්පච්චි ලෝනවා. ඉතින් අප්පච්චි වැදගත් ආට කතා කරනකොට මම හොඳටම අහලා තියෙනවා. මහත්වෝ මේ මට වෙලා තියෙන මේ දරුවෙක් මරනවා කියලා ගානක් නැන්නේ 11ක් ඉන්නවනේ කියලා කියනවා. කිසිම ගානක් නැතුව මේ අපි පිටිපස්සේ ගේ ඇතුලේ අහගෙන ඉඳ මට එකෙන් දෙන්නේ මරණයි කියලා ගානක් නැහැ. 11ක් ඉන්නවනේ. ඉන්දියන් ඉන්නේ එකම දරුවා නම් ඒක මැරලා ගියා මොකද වෙන්නේ? ඉතින් අර කිසాగතුමිට විචි තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඌට පුරුලන් වදින්න දෙන්නේ නැහැ. පින්න පොල් ගෙඩිය වගේ හදනවා. හදලා ඒවල අන්තිමට ඌ වැස්සට අවුවට විරුද්ධ වෙච්ච ගමන් ඌ අම්මට අපට සාප කරනවා. කොහෙද මම මේ හිර කරලා තිබි මේ ටිකම තමයි අපේ හිත අපට සාප කරන්නේ. මේ මනුස්සත්වයේ කියලා බුදු වෙන්න පුළුවන්. සර්වඥතා ඥානය ලබන්න පුළුවන් හැකියාවක් මේ තියෙනවා. නමුත් අපේ ඥානකමට, අපේ පිළිමිකමට, අපේ සිංහලකමට, අපේ බෞද්ධකමට, අපේ ලාංකික ක්‍රමයට අපි කොච්චර හිර වෙලා ඉනවද කියලා කිව්වොත්. අපිට වෙන සංස්කෘතික මිනිස්සුන්ට දකින්නකොට ඉවස ගන්නවා. නමුත් අපි සර්වඥ වෙන්න කැමති නම්, බුදු වෙන්න කැමති නම්, එහෙම නැත්නම් මේ මේ අවදි වෙන්න කැමති නම් හොඳට මතක තියාගන්න මේ හිතේ මේ ටෙඩි ගොඩාක් දැරීමේ ශක්තිය තියෙනවා. හිත දැරීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න කය දැරීමේ ශක්තියත් වැඩි එතකොට අපිට ලාදලු සොයාගෙන ගිහිල්ලා කැලේ කැමැති තැනක ළඟින මුවෙක් වගේ. හරියට මේ ටිප් වලට බැඳෙන්න ඕන කමක් නැහැ. බුදුජානනාංශයේ සඳහන් කරන්නේ ලාදලු සොයා බණේ හැසිරෙන මූකෙකුවක මූ පොව්වක උසේ. මම කිසිම ගොදුරු ගමකට නොබැඳ. මම සේරිචාරිව හැසිරෙනවා. මේ අදහස තමයි පස්සේ කාලේ ඔය බටහිර ලෝකයේ ඔය හිපි සංස්කෘතිය ආවේ. ධාමත්ව පොසත් දක්ෂකම් හැකියාවක් තියෙන මිනිස්සු සියල්ලම අතහැරලා නාන්නෙත් නැහැ. එකම ඇඳු බැඳගෙන පිටේ බැඳගෙන ඔහි ඇවිත් ඇවිත් යන සංස්කෘතිය ආවේ අර කිතිනේ සුඛෝගීත්වයේ තියෙන පටුකම දැකලා. ඉතින් ඒ වගේ භාවනා ජීවිතය ගත කරනකොට තමගේ ජීවිතත් එක්ක පුදුමාකාර පරිශ්‍රණ කරන්න වෙනවා මේ සීමා මාලක මේ සීමා රාමු දෙක මැද පමණමද මට ඉන්න පුළුවන්නේ එහෙම නැත්නම් මේ පැත්තට මේ පැත්තට ගිහින් බැලුවොත් මොකද වෙන්නේ කියලා අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා ඉස්සල්ලා නම් කරන්නේ ඇත්තටම මේ පටිවිපස්සනාට ඉස්සල්ලා අන්ත දෙක අතහැරලා මැදට එන්න හදනවා ඔය පටිවිපස්සනාවෙන් පස්සේ සංකාරූපේකාවෙන් පස්සේ ආසීරම සමාකාරව අත්කාල බලනවා ඒක විස්තර කරන්න ගියාම මේ සෙන් බුද්ධහගමේ මිනිස්සෙක් කියලා කියනවා භාවනා කරන්න ඉස්සලා කඳ කඳ තමයි කියන්නේ. ඔය භාවනා කරනකොට කඳ හරහා පේන නිසා තවදුරටත් කඳ කඳ නෙවෙයි. ඔය භාවනා කළ ඉවරනට පස්සේ කඳ ආයෙත් කඳ තමයි. ඊට පස්සේ මේ පුද්ගලයා දන්නවා මේක කෙරුවොත් මේ ආධිනවේ දෙනවා මේ කෙරුවොත් මේකේ අනිසංශ තියෙනවා. නමුත් ඒක නොකල යුත්තක් හෝ ඒක කෙරුවොත් මැරෙනවා මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වගකීමේ කොයි එක කෙරුවත් කරන්න. ඒක නිසා පටිවිපස්සන සංඛාරූපේකා ඥානයට යනවා ආයතර පට කරපු හිත පළල් කරනවා මේක පෙන්නලා දීලා තියෙන ගහක උපමාවේ ගහේ මහ කඳ නැත්නම් බීජ මූලපය කියලා තැන ගත්තාම ඒකෙන් ඉහළට යන්න යන්න යන්න අතුපතර විහිදී අවකාශයේ දිහාවට විහිදියා. යටට ගියාට පස්සේ මුල් ටිකක් විශාල ප්‍රදේශයක විහිදෙනවා කොනා මේ පිරමීඩ දෙකක් එක උඩ එක තිබ්බා වගේ තමයි ගහක ස්වභාවය. ඒ යට තියෙන එක පේන්නේ නෑ උඩ තියෙන එක කෝණාකාර ස්වරූපයෙන් පේනවා. අවබෝධය කරන මොහොත මේ බීජ මූලපේ වගේ තමයි. ඒක ඊතානපටු එක තැනකින් මේ දෙක සම්බන්ධ වෙනවා. ඉහළට ගියත් පහට ගියත් පැතිරීම තමයි ආය සිදුවේ. ඒක නිසා භාවනා කරන වෙලාවේදී අපි ශබ්ද නැති, රූප නැති, ගන්ධ නැති විවේක ස්ථානික කරලා කෙරුවට මේක හැමදාම ඉඳ කරන වැඩක් නෙවෙයි. ඒකේ පරිශ්‍රණය කරගන්නකම් අවශ්‍යතාවය දුන්නට පස්සේ ඒකෙන් ඇති කරගත්ත සතිය තුළ සමාධිය තුළ මේ විශේෂයෙන්ම මේ පටිවිපස්සනාව සංකාරෝපේක්ඛාට යනකොට අපි නැවත නැවත යොදවලා බලන්න ඕනේ ඒ කෙලෙස් චේතනකට දාපුවම කොහොමද නික්ලේශී තැනකට දාපුවම කොහොමද සම්පූර්ණ අර පරාසය දුන්නාට පස්සේ ඇත්ත වෙනසක් වෙලා තියෙනවා හැබැයි වෙනසක් වෙලා තියෙනවනම් ඕනෙම තැනකට ගිහිල්ලා ඔළුව බේරගෙන ඉන්න පුළුවන් එහෙම නැත්නම් අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් ස්වභාවයෙන්ම යන්නේ නැහැ. දන්නවා ගිහිල්ලා මොකටද කරදර වෙන්නේ? නමුත් වෙත පැමිණෙන දෙයට වෛර කරන්නේ නැහැ. දන්නවා වෙත පැමිණෙන්නේ වරණ මොකක් හරි කර්මයක් නිසා හෝ කාගැරි රුචියක් මනාපය නිසා ඒකට ඉඩ දෙනවා තමයි විවේක වෙනවා. ඒ නිසා සංඛාර උපේක්ඛා ඥානයේදී හරියට මේ සීල සංස්කාරයන් વિશે සමසිතාවට පස්සේ ඒ භවය තමන්ගේ භවය තව දුරටත් જાතියක් ඇති කරන්න ප්‍රයත්න කරනවා. කරන දෙයක් නෑ මේක අපි පොදු එන ඕනම දෙයක් පිළිගන්න තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒ පරිසම්පාදයේ සාමාන්‍ය ලෝකේ විස්තර කරන විදිහට භවය කියන එක මේ ආත්මෙදී ඊට පස්සේ ඒකේ જાතිය ලබන ආත්මෙට දාලා ජරා මරණ ශෝක පරිදේව ඊගාත්මෙට දාන්නේ. නමුත් විපස්සනා පැත්තෙන් විග්‍රහ කරගෙන යනකොට ඒ භව තුනක කතාව අපිට එක චිත්තක්ෂණයකට දාන්න පුළුවන්. එතකොට භවය ඒ භාවය ස්ත්‍රී භාවය පුරුෂ භාවය ආදි වශයෙන් අපි හඳුනා ගන්න හදන භාවය උපාදානය හරහා තමයි අපිව ඇදබැඳ තබාගන්නේ. ඉතින් ඒක මේ වෙලාවේ එහෙම තිබුණාට මනුස්ස හිතක් මඩ තියෙන්නේ. ඒක සරුවත්න වෙන්න ඉඩ තියෙනවා. ඒක බුදු වෙන්න ඉඩ තියෙනවා. ඒක පිපිදෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ උපාදානයේ ওই භාවය මහලුකොට අල්ලපදා ගන්න තු හිතියොත් ඒ භාවය නිසා ජාතිය නැති කිරීම තමයි බුදුරජාන් වහන්සේගේ තියෙන මේ පටිච්චසමුපාදය හෝ චතුරාර්ය සත්‍ය හෝ නිවන කියන સંદર્ભේ ඉදිරිපත් කරනවා. ලෝකය හදන්නේ ಜಾති ඇති වුණාට පස්සේ ජරා මරණ ව්‍යාධි නැති කරන්නයි ලෝකේ තියෙන්නේ. ලෝකායත විශේෂ සියල්ලම තියෙන්නේ ಜಾති ඇති වුණාට පස්සේ ඊගාවට අනිවාර්යයෙන්ම ජරා ව්‍යාධි මරණ නැති කිරීම සඳහා. සර්වඥාන්සේ ජරා ව්‍යාධි මරණ නැති කිරීම සඳහා ඒක අතුරු ඵලයක් වශයෙන් පෙන්ලා මේ ප්‍රශ්නට සාධාරණ yaadෙන උත්තරයක් එන්න ಜಾති නැති කිරීමයි කරන්න ඕනේ කියලා ඒ ಜಾති නැති කිරීම නම් ඊට ඉස්සලා තියෙන භාවය මේ මම අසවලායි කියලා හඳුනාගන්න භාවය තමන්ගේ ස්වභාවය තමන්ගේ රුචිය තමන්ගේ මනාපේ තමන්ගේ පෞෂත්වය තමන්ගේ අබ්බැහිය දැනගෙන මේ පොදිය තියෙන තාක් නම් අපි සංසාරේ යන්නේ ඒවට තමයි කියන්නේ ආසව අනුසය උපේති උපාදා උපේ උපාදාන අදිඨාන අබිනිවේද ආදානුසය. එචා භාවනාවේදී හොඳට තැන්පත් වුණාට පස්සේ නැත්නම් මූල කර්මස්ථානයේ තුලින් ගෙවක් කරලා විවේක ස්ථානෙට ආවට පස්සේ පුළුවන් තරම් විවේක අවදීන් බලන් ඉන්න ඕනේ මොන විදියෙ එළඹීමක් තමයි ළඟ තියෙන්නේ එළඹ වාසය කිරීමද නම් අලබදා ගැනීමක් තමයි ළඟ තියෙන්නේ මොන විදියෙ අදිඨානද මගේ හිතේ තියෙන්නේ මොන විදියෙ වැද ගැනීම, බැස ගැනීම, ඉවසකට ඇතුල් වීමද මයි ළඟ තියෙන්නේ මොන වගේ කැදල්ලක්ද ආශයක්ද මම බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වැදගෙන පොවින ගතියක්ද මයි ළඟ තියෙන්නේ කියලා බැලුවොත් ඒක කවදාකවත් මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානයේ කියන ගොරෝසු තත්ත්වයට බලන්න බෑ. විචිකම කියලා ස්ථಿತಿ බලන්නත් බෑ. ඒක නිසා පරිඋත් ทาน කෙලෙස් වශයෙන් නීවරණ නැති උනට පස්සේ එව්වට මතුවෙන්න දීමෙන් ඒවට පිටිය සකස් කරලා නටන්න ඇරිල්ලේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ හරකා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද අන්නේ වෙන මතුවෙන දේවල් අනුව පශ්චාත්තාප වෙන්න ඕ මේක වුණා හොඳයි කියලා සතුටු වෙන්න ගත්තොත් කාදාත් විපස්සනා වැඩිමක් වෙන්නේ. ඒවට නිසිනින්ද වැඩ කරන්න ඇරලා වමාරා කන්නේ නැතුව මේක මම මාගේ කියා ගන්න නැතිව හැකිතාක් දුරට කටයුතු කිරීමෙන් වැඩි වැඩියෙන් මතුවෙනවා කියලා කියන්නේ වැඩි වැඩියෙන් ගෙවා ගන්න. වැඩි වැඩියෙන් මතුවෙනකොට ඒකත් එක්ක ගැහෙන්නේ නැතුව ඒක අඳුනගන්නේ නැතුව ඒකත් එක්ක ව්‍යාපාර කරන්නේ නැතුව දැක්කට මොදක් මොකද නොදැක්කා වාගේ ඇහුණට මොකදයි නොඇහුණා වාගේ ඥානීය තිබුණට මොකද මෝඩයෙක් වාගේ කොන්ද හයිය තිබුණාට මොකද වොන්ද පයින්ති කෙනෙක් වාගේ නැත්තම් මලමිණියක් වගේ ඉඳලා හරි ඒ ටික වෙන්න අරින්න කියනවා Taman ඒකට කොටු වෙන්නේ නැතුව Taman ඒක ගා ගන්න නැතුව Taman ඒක අල්ල බදා ගන්න. ඉතින් මේක කියනවා 1000ක් දෙන යුද්ධයකට වැඩිය අපන් කියලා. යුද බිමේ 1000ක් දෙන සෙබලෙකුට වැඩිය Tamanගේ ආත්මය දිනා ගන්නවා කියලා කියන්නේ ආත්මේ හරය ඡාරය සංඛාර කියන පදේ සමාත හරය කියන පදේ ඡාරය කියන පදේ සඳහන් කරන මේ චිත්ත සංඛාර වශයෙන් ඒ සංඥා වේදනා මතු කරනකොට එnde එnde හොඳයි වැඩි වැඩියෙන් ඒ සිද්ධි වෙනවා නම් වැඩි වැඩියෙන් ගෙවන් කිරීම සිද්ධ වෙනවා යන්න යන්න යන්න අර කවර වලට වතුර ටැප්පයක් කල් කරා වගේ අලුත් වතුර එnde එnde අර කුණු වතුර අයින් වෙනකොට ඒ නැවතත් ප්‍රයත්න කරලා ගන්න තරම් જાතියක් මේකේ නෑ ඒක අර කාලකාරාම සූත්‍රයේදී සර්වඥ සඳහන් කරලා තියෙනවා දිත්තා දට්ඨප්පං මඤ්ඤති දට්ඨාරං මඤ්ඤති දට්ඨප්පං මඤ්ඤති අදිත්තං මඤ්ඤති අපිට මේ ඇහැට ගැහෙන දේ පෙනෙනවා හෝ දකින්න දේ ඔය පේනට දෙයින් එහාට දකින්න දෙයක් ඔකේ නැහැ දකින්න වටිනා දෙයක් ඔකේ ඇත්තේ දැකිය යුත්තකුත් මේ ලෝකේ නෑ මේ පේන දේ නොදකින්න කියලා දෙයක්වත් නෑ ওই වය ඔය පේන දර්ශනය මොකක්වත් ගන්න දෙයක් ඔය ඉන්නා තාක්කල් කවදාකවත් අපිට ඒ ගැඹුරු ධර්මයකට යන්න බෑ අපි හැමදාම ඉන්ද්‍රිය බද්ධව ඉන්නේ අපිට ඇහෙන දේ ඉක්මෝල ගිහිල්ලා අහන්න දෙයක් ඕක ඇත්තේ නෑ නෑ හිය යුතුයි කියලා දෙයක්වත් නෑ ඇසිය යුතුයම කියලා දෙයක් මේ ලෝකේ ඇත්තේ නෑ ඒ අහන දේෙන් අයින් කරුවට පස්සේ තමයි එහෙම නැත්නම් ඇහුණට නැහුණා වගේ ඉඳීමෙන් තමයි අපිට ඒ පරිඋත්තාන කෙලෙස් වලට ගිහිලා අනුසය කෙලෙස් වලට යන්නේ. ඉතින් අපි හැපිනවන තාක්කල් කන පිනවන තාක්කල් නාසය දිව කය පිනවන තාක්කල් අපි හිතන්නේ මේක මේ ඇහැට බැලිය යුතු රූප જાතියක් තියෙනවා. ඒව පිටරටකින් හරි කමන්න ගින්නගෙන බලන්න ඕනේ. ඒක තමයි මගේ පොහසත්කම. ඒක තමයි මගේ කෙරුවාව කියලා හිතන්න හිටියොත් ඉතින් අනිවාර්යයෙන්ම අර පරිඋත්තාන කෙලෙස් වලට සහ මේ මේ වීතිකම කෙලෙස් වලට යට වෙනවා. ඉතින් ඒ නිසා අපි වෙලාවක් වෙන් කරන බලන්න ඕනේ. දැක්කට වැඩිය හොඳයි නොදකින්න එක හොඳයි. ඒ නිසා දැක්කත් නොදැක්කාසි. එහෙම නැත්නම් දිත්තේ දිත්තමත්තන් කියන විදිහට කටයුතු කරන්න නම් වීතිකම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් තියෙදි බෑ ඒවත් හම්සි දුන්නාට පස්සේ වෙන දෙයක් වෙච්ච දේ ඒවට අයිතිවාසිකම් කියන්නේ වඩ බැස ගන්න නැතුව අභිනිවේෂය කරන්න නැතුව ගත කරන්න පුළුවන් වෙලාවක් කියලා කියන්නේ අලුතෙන් එන චිත්තක්ෂණයට සම්පූර්ණ හිත පිරිසිදු වෙන්න ඉඩ දීලා ගත කරන වෙලාව. ඒ නිසා සර්වඥන් වහන්සේ ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරපුරන කාලේ බෝධිසම්පාර පුරනකොට දිගටම කෙරුවේ ඉපදිච්ච જાතිය ජරා ව්‍යාධි මරණ නැති කිරීමේ Tamange හා සත්‍යය කෙරෙහි ඇති අනුකම්පාවයි. මුන් කල්පනා වුණේ නෑ කාසියක් අරගත්තට පස්සේ කාසියේ එක පැත්තක් විතරක් ගන්න පුළුවන් ගතියක් නෑ කාසිය හම්බුනොත් දෙපැත්තම හම්බුනවා. ಜಾති හම්බුනොත් ඒකෙදී ජරා මරණ ව්‍යාධි නැතුව ගන්න බෑ. ඒක නිසා තමයි බුදු වුණාට පස්සේ උන්වහන්සේගේ උදාන ගාථාවේ තිබුණේ අනේක ಜಾති සංසාරං ಜಾති සංසාරයේ අනේක වාරයක්. සන්දහා විසං අනිපිසං හොයාගෙන ගියා මේ ජරා ව්‍යාධි මරණ දුක් නැති කිරීමේ ක්‍රමය. අනිබ්බිසං හඹුනේ නැහැ. අනේක ජාති සංසාරං සන්දා විසං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනක් පුනා. මේ නැවත නැවත දුක්ඛින මේ ගෘහ නිර්මාණ ශිල්පියා. ගේ ගේ හදන්න මං හොයන ගියා. මං දැක්කේ නැහැ. අද ගහකාරකයා දැක්කා. ගහකාරකයා දැක්කයි කියන්නේ මේ જાතිය තමයි ජරා ව්‍යාධි මරණට කියලා මම දැනගත්තා. ඒක නිසා රහත් උනාලා කියන්නේ ක්ෂීණා જાති, උසිතම් භ්‍රමචර්යයන්, කතං කරණීය, නාපරං ඉත්තත්තාය. જાතිය ක්ෂය කරනවා. જાතිය ක්ෂය කළයි කියලා කියන්නේ ඉදිරියට එන චිත්තක්ෂණ පිළිබඳ කිසිම අපේක්ෂාවක් නැහැ. මේ චිත්තක්ෂණේ 100ක් පිරීලා ඉන්නේ. මේ චිත්තක්ෂණේ 100ක් සම්පත්‍ති කරයි. සන්තුෂ්ටි කරයි ඒ සාර්ථ ප්‍රයත්නක් නැහැ මේක නඩත්තු කරන ප්‍රයත්නකුත් නැහැ ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ නිසා ಜಾතිය ක්ෂය කරපු දවසේ උන්වහන්සේ කිව්වා ගහකාරන් දිට්ටෝසි ගෙහ කරන මිනිහා මම දැක්කා කුණ ගේ යන්න කාසි උඹට ආය මං ගයක් හදන්න දෙන්නේ ආය ಜಾතියක් ඇති කරන්නේ සබ්බාතේ පහසුකා බක්කා ඒ සියලු පරාටික මම බිඳලා දැම්මා ගහකුටන් විසංකිතං ගහේ කැණි මඩල වාලි වැණි වල කැඩුවා විසංඛාරගතං චිත්තම් මගේ හිත ඊට පස්සේ ප්‍රාර්ථනා නැහැ. සංස්කාරයෙන් තොරයි විසංඛාරයි. අදිෂ්ඨාන නැහැ. අභිනිවේෂ නැහැ. ආදේ නැහැ. අනුසේ නැහැ. මේ තියෙන එක ඔච්චරම තමයි. විසංඛාරගතං චිත්තං තණ්හානං khය මජ්ජගා. ඊට පස්සේ ආය තණ්හාවට තණ්හාගේ ක්ෂය වීම ඒකාන්තයි. ඉතින් මේක තමයි බුදුජානනාථගේ පළවෙනිම පළමු උදාහරණයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඊට ඉස්සෙල්ලා සිතාත කුමාරෝත්පත්තිව ජාති ජරා දුක ව්‍යාධි දුක මරණ දුක දැකලා හතර පෙර නිමිතිලි තුනක් උපයවුවා. ජරා දුක දැක්කා, ව්‍යාධි දුක දැක්කා, මරණ දුක දැක්කා. ඊට පස්සේ ශ්‍රමණ රූපය දැකලා ඉවරලා මේ ජරා ව්‍යාධි මරණ දුක නැති කිරීමේ ප්‍රයත්නයකින් උත්සාහ කරන මිනිහා මෙයා වෙන්නද කියලා අදිස්ථානයක් ගත්තා මම මෙතෙක් තමයි යන්නේ. එදා වුණත් දැක්කේ නෑ මේකට හේතුව ජාතිය. ඒ කියන්නේ මේ පද්ධතිය දැකලා ඒකේ මුල, ඒකේ අඩිය, ඒ කපට් එක යට කොහෙන්ද මේක එන්නේ කියන එක දැක ගන්න බැරි වුණා. නමුත් ඒක දැකව පළවෙනි දවසේම දකින්න කියනකොට ඊට පස්සේ ආය જાතිය බලාපොරොත්තු වෙන මොකද જાතිය කියන්නේම ජරා ව්‍යාධි මරණ තමයි. ජරා ව්‍යාධි වලින් මරණ જાතියක් කියන එකක් තියෙනවායි කියලා හිතනවනම් ඒක නිකන් කාසියකට පැත්තක් කියනවා වගේ වැඩක්. හැබැයි කාට හරි කිව්වොත් එහෙම අපේ මේ සීල ප්‍රයත්නේ ಜಾති නැති කරන්න කියලා මම හිතන්නේ ඊගාසරේ ඉඳලා භාවනා මධ්‍යස්ථානට කවුරුත් එන එකක්. මොකද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ ಜಾති ඇති කරලා බර්ත්ඩේ පාර්ටියක්. ඒ ධර්මතම අපි කුරුවල් කරගෙන තියෙන මේ හිත. මේ නිසාම සර්වඥාන්සේ ඉපදිච්ච දවසමයි බුදු උනේ ඉපදිච්ච දවසමයි පිරුණම් පෑවෙ නිසා කාටවත් බුදුහමරේ පිරුණායි කියලා බර්ත්ඩේ පාර්ටි දාන්න බෑ. දැම්මොත් පිරුණම් පෑවයි කියලා සතුටු නැවෙනවා. එදාමයි බුදු උනේ. ඒ නිසා බුදුරජාණන්සේගේ ජීවිතේ නෑ උත්පත්ති පිළිබඳව හෝ බුදු වීම පිළිබඳව හෝ පිරිනුවම් පෑව පිළිබඳව ආවේග ඇති කරන්න පුළුවන්. ඔක්කොම ජීවිතේ සිද්ධි තුනක් පමණයි. ඉතින් හැම කෙනෙකුටම තමගේ උත්පත්ති දවස, ඒ වගේම තමගේ ජීවිතයේ වැදගත්ම ඒ ළඟාවීමක් නැත්නම් සාර්ථකත්වයක් වෙච්ච දවස, මරණ දවස සමසිතින් බලන්න පුළුවන් තත්ත්වයක් එනවනම් ඒක කවදාකවත් මේ ඉන්න කාලය ඇතුළත භාවිත මනසකින් තොරව කවදාකවත් කරන්නේ මෙවැනි දර්ශනයක් මෙවැනි විප්ලවීය උත්තරයක් මෙවැනි Tamanටම සීමා වෙච්ච කිසිම අධිකාරී ශක්තියට යාවක් නැති කිසිම කෙනෙකුට වළක්වන්න බැරි. මනුෂ්‍යයාට පමණක්ම ලැබිය හැකි. වර්තමාන මොහොතේ පමණක් ප්‍රත්‍යක්ෂලා හැකි. මෙහෙම දෙයක් වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට නිකමට කල්පනා වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි දැනටවත් කල්පනා කරන කිසි කෙනෙකුට කල්පනා වෙන්නේ නැහැ. උගදෙනෙක් හිතන්නේ මේ තියෙන ජරා ව්‍යාධි මරණ දුකට හේතුව ආඥාවක්. එක්ක මම එහෙම නැත්නම් වෙන කෙනෙක්. එතැයි සීලා භික්ෂුණිය ඉන්න වෙලාවේදී මාරය ඇවිල්ලා අහනවා මේ මේ උඹ විඳින දුකට හේතුව උඹේ ආත්මෙද නැත්නම් පෙර කෙනෙක්ද? වෙන කෙනෙක්ද? එතන සීලා තේලා වික්ෂණේ කියනවා නයිදං අත්ත කතම් බිම්බං නයිතම් නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්බෝධං සම්බෝධං හේතු භංගා නිරුද්ධ මම මේ දැනට විදවන දේ මගේ ප්‍රතිබිම්බයක් නෙමෙයි මගේ ප්‍රතිබිම්බයක් නම් මම මෙතර කැත විදිහට දුක් විඳින එකක් නිර්මාණය කරන එකක් නෙමෙයි නයිදං පරකතං අගං මේක අනුන් විසින් මට කරන ලද හුනිය මුකුත් නෙමෙයි හේතුම් පටිච්ච සම්බෝධය මේක ඒලා තියෙන හේතුන් නිසා හට ගැනීම හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. මේ හේතු නැති වෙච්ච දවසේ මේක නැති වෙනවා. කිසිම දේශපාලනඥයෙක් කැමති වෙන එකක් නැහැ. මේක ආත්මීය වශයෙන් නැතුව කල්පනා කරනවා තමයි. කිසිම ආර්ථික විශේෂඥයෙක් කැමති වෙන එකක් නැහැ. මේ අපකරා පැමිණෙන දුක ඒගොල්ල කියන්නේ මේ ආර්ථික ප්‍රශ්නේ විසඳලා දෙන්න. සමාජ විද්‍යාඥයෝ කියලා කියන්නේ සමාජයේ අපි සුන්දර කරගෙන යක්තල් පාසුකම් හදලා ජනමාධ්‍ය දියුණු කරගෙන sannivedana දියුණු කරන හදලා දෙනවා. ඒ නිසා මේ තුන්වල තුන් පැත්තකට අපිට নানা ආකාර උත්තර දෙන්න හදනවා එකක්වත් උන්දලාවත් ලැබපු සපක් ගැන නෙවෙයි ඔය කතා කරන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන්න හදන මේ මේ දුක පැමිණියේ බාහිරකින් නෙවෙයි කියන්නේ ඒ නිසා මේ දුක ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ බාහිර ප්‍රයත්නකින් නෙවෙයි ඇතුළතින්මයි කියන දර්ශනයට සම්පූර්ණම හරස් විරෝධී ওই තියෙන ආර්ථික දේශපාලන සමාජික ප්‍රතිපත්ති. ਉਹ ලස්සනම දේ තමයි එවැනි ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති තියෙද්දි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකි ඒ කාටවත් දැනුම් දෙන්නේ. ඒක ලියවලා Tamanට ගැලවෙන්නත් පුළුවන් ඒ ආර්ථික සමාජයේ ඉන්න ඇති මේ. ඒ දේශපාලන සමාජයේ ඉන්න ඇති මේ සමාජික සමාජයේ ඉන්න ඇති. ඉන්සා බුදුජාන් වහන්සේ මාරයට කියනවා ඔබ දැනගනි මම ගිය පාරේ හුලඟක්වත් ඔබට ආවා. අපි නරකයි ඔය මාර කෙලස් මාර බලවේගොට දේශපාලනඥයෝ කියලා බොරුවට පණින්න යන නරකයි පව්වක් අය මිනිස්සු හරි අහිංසක මිනිස්සු. මම මේ කියන්නේ මේක දැනගන්න. ආර්ථික විද්‍යාඥයෝ හිතන්නේ මහා ලොකු ලෝකේ විශාලම දැනුම තියෙන කට්ටිය කියලා උන්ට අං විතරයි නැත්තේ. ඔය ආර්ථික ගෝල්ඩන් මොළ තියෙන මිනිස්සු ඉඳන් තමයි ඔය සියලු ආර්ථික තාමත් කඩන්නේ වැටෙන ඉස්සරහට කඩන්නේ. ඒ එක්කෙකුට කියන්න බෑ. ඇයි යකට තාමත් කියන්න බෑ යකට ගණන් බැසි කියලා. තාමත් කියන්න බෑ පෙට්‍රල් ගණන් බැසි කියලා. මොන ෆෝමියුලා එකදමත් කියන්නේ. ඔය මොනම සමාජ විද්‍යාඥයෙකුටවත් මේ කියන ජරා ව්‍යාධි මරණ දුකින් 1.0ක් හොල්ලන්නේ. ඒගොල්ලෝ මාර්ගාක්ෂිකව ක්‍රියාත්මක කරන බව ඒගොල්ලෝ දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අපි දන්නවා ඒගොල්ලෝ පහත් කියලා හිතන් ගන්න නරකයි. එතකොටත් අපිට කෙලෙස් උපදිනවා. අපි දැනගන්න ඕනේ තමන් ළඟ තියෙන දුර්ලකම තමයි වෙත පැමිණෙන දුක කවුරු හරි කියලා හිතනවා පිට එකක් කියලා හිතනවා නම් අපි අසරණයි නීචයි තුච්චයි දාසයි බත් බත් බත් බැලිය බවට පත් වෙනවා. මේ දුකට හේතුව මමමයි මේ දුක මට අනිවාර්යයෙන්ම දරන්න පුළුවන්. මේ දුක හරහාමම දුකේ පරම සත්‍යය මම දකිනවා. නැත්තම් දුක ආර්ය සත්‍යයක් මවට බාරපත් කරගන්නවා කියලා බැලුවොත් මේ දුකෙන්මයි මේ දුකට ආත්පසින් දැනගැනීමයි සබ්බම් පරිඤ්ඤයම් නැත්තම් දුක්ඛ සත්‍ය ගැන කියනකොට කියන්නේ පරිඤ්ඤා තබ්බන්ති මේ බික්ක වේ පුබ්බේ අව අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි මට මානෙනි මේ පැමිණෙන දුක සියල්ලම විඳින්න වෙනවා කියන එක මට වැටහුණා ආත්පසින් මට විඳින්න වෙනවා කියලා දැක්ක කිසි චේතනමක් ඇරලා බෑ මම ඊට පස්සේ කියනවා පරිඥා තන්ති මේ වික්ක වේ භූවේ අනුසුතේසු ධම්මේසු චක්කුංගතපාදී ඥානංගතපාදී පඤ්ඤාවතපාදී විඥාවතපාදී ආලෝකෝතපාදී මානි මට දවසක මට සියල්ලම විඳලා ඉවර කරා මට මේ සියල්ල විඳින්න පුළුවන් කියන ඥානෙ පහරන එක තමයි දුක්ඛ ආර්ය සත්‍ය පාඩපත් වේ. ඒක නිසා තමන් වශයෙන් හෝ වේවා තමන්ට ප්‍රියමනාප කරන අයට හෝ වේවා මේ දුක දරා ගැනීමේ ශක්තිය ප්‍රතිශක්තිය එහෙම නැත්නම් ඉවසීමේ ශක්තිය මිස වෙන දිව්‍ය හැකි කිසිම දායාදයක් මේ ලෝකේ නැහැ හැම දායාදයක්ම වෙන්නේ ඒ මිනිස්යා බොළඳ වෙන එකයි ළඳ බොළඳ බාටපත් වෙන එකයි දුකින් පැනලා යන හදන්නේ. නිසා තමන් ගැන තමන් අනුකම්පාවක් තියෙනවනම් කිට්ටුවන්තින් ගැන අනුකම්පාවක් තියෙනනම් එකමයි කරන්න තියෙන්නේ මේ දුක පිළිබඳව දැරීමේ ශක්තිය. ඊගසීමේ ශක්තිය. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය වැඩෙන මහා කරුණාවේ මහා ප්‍රඥාවේ මේ සර්වඥාන්සේ දීපු මේ මේ සමාඩ චිත්තයි මුලදී ඒක පාණය කෙරුවොත් නම් අවුරුදු 2600ක් ගියයි කියලා හෝ මේක දේශනා කරේ මෙතනලා තමයි 2000 ගානකට ඈත කියලා හෝ කිසිම වෙනසක් නැහැ ඒ කාල පරාසය දේශ පරාසයකින් තොරව කහ කාල දෙකට කඩුවගේ බුද්ධ විදින. එවැනි බුද්ධියක් පිණිස අපගේ මේ භාවනා වැඩසටහන හේතු වාසනා වේවා. මේ ධර්ම දේශනාවලිය හේතු වාසනා වේවා. අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිල් දිනාටම සැනසීමදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකමාර ප්‍රමාණ කාලය අරන් තියෙනවා. අපි නැවත හයමාරට රැස් වෙනවා. භාවනා සමූහ භාවනාවක් සඳහා අපි දැන් කලාකෘති වෙන්නේ නම් අපේ දේශනාවලිය සමාප්තියේ පින් පැමිණි වීමේ කටයුතු සඳහා. යොක්කොමලා එක්තාවතාවාදී ගාථා සජ්ජායනා කිරීමෙන් උපයස පය ගන්නා දී කුසල ධර්මය දක්ෂකම සිය ලෝක සත්‍යයන් વિશે කරුණාවෙන් මුදිතාවෙන් ඒ වගේ අනුමೋದනා ශීසෙන් අ දුන්‍ය අනුමೋದනාව සිද්ධ කරමු එත්තාවතාරි කාතසජ්ජාන වෙන්න. එත්තාවතාචනම්මේහි සම්බතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා මොහොදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශට්ඨා ච බුම්මට්ඨා ආගාම පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං බලං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සමාධි සම්පති සෝපටිච්චා යම් යෝගා සමාධි ගන්ති සෝපටිච්චා යම් යෝගා සමාධි ගන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ දුකම් බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිපාන සම්පatti විනාති සමිච්ඡතු Thank you. सुखी हो